කරගත්තේ පිරිසෙන් අහනවා මේ සම්බුද්ධ ශාසනය නැත්නම් මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේ සාක්ෂාත් කරගත යුතු ධර්ම පහක් කියන ප්‍රශ්නයක් තියෙනවා කියන. ඉතින් එතකොට ඒ විදිහට ප්‍රශ්නේ වර්ණගා ගන්නවා කියන එකත් ධර්ම පිළිබඳව දිගපල්ල දාන්න මේ මහා ස්වාමීන් වහන්සේලාගේ යුතුයකමක්. මොනවද මේ පහ කියලා සාරිපුත්‍ර සාංශේ අහන්නේ භික්ෂුවක් නැත්නම් භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් විමුක්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ දැනගෙන ඉන්න එක හොඳයි. එහෙම නැත්නම් සුත්තමේ වශයෙන් ඥාණයට බහුසුත භාවයේ සඳහා දත යුක්තක්. එහෙම නැත්නම් අර 1 2 3 4 වශයෙන් අහපු ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් ඔන්න දැන් ඒකට පහට කඩලා උත්තර දෙන වෙලාව. ඒ නිසා යම් වෙලාවක මුලින් මුලින් කියපු ඒවා තේරුම් නැති කෙනෙක් නම් ඒකම සවිස්තර වශයෙන් මෙතන විස්තර කරනවා මේක තමයි අපේ තේරවාද ක්‍රමය ඒකෙදී ලොකු සාංශි ඉන්න කාලේ මට මතකයි ඒ පොතක් තියෙනකොට ඒ යම් කිසි මාතෘකාවක් හඳුන්වා දීපු ගමන් ඒක ඊ타ත්ම ගැඹුරින් ත්‍රිපිටකයේ සඳහන් වචනේ අපි ඒ මාතෘකාව සම්පා මේ ආවරණය කරමින් ලියනවා. ඒක තමයි පාලි පාඨයක් නැත්නම් වචන දෙක තුනක් ඉතින් ඒක දැම්ම ගමන් මේ පරිච්ඡේදෙට මෙන්න උත්තරේ. එතකොට උග්ගටි තඤ්ඤෝ කුශාග්‍ර බුද්ධිමත් ඇති කනට ඒත් ඇති වැඩේට එයා අවබෝධ කරනවා. නමුත් රචකයා දැනගන්න ඕනේ මෙතන ඉන්න සභාවේ ඉන්න ඔක්කොමයි පොත් කියවන ඔක්කොමයි ඒ වගේ කුශාග්‍ර බුද්ධිමත් වූ උග්ගටි තඤ්ඤෝ පුද්ගලයෝ නෙවෙයි. එච්චරම් පිංවන්ත නමුත් ඒක බාධාවක් නැහැ. ඒක නිසා දැන් මේ කියපු පාඩේ තේරුම් නැත්නම් හික්කමනාව කරගන්න එපා. කනගාටු වෙන්න එපා. ඔයකම මේට ටිකක් විස්තර සහිතව විස්තර කළ දෙන්න පුළුවන් කියලා අර පාඩය සිංහලට දාලා විස්තර පද සහිතව කියනවා. එතකොට විපංචිතඤ්ඤු පුද්ගලයන්ට අයිට වැඩියම කුසాగ්‍ර බුද්ධිමත් නැති වුණත් ටිකක් විස්තර කරනකොට තේරෙන කෙනාට තේරෙනවා. ඒ වුණත් ලෝකෙ වැඩි හරියක්ම ඉන්නේ මේ වගේ උග්ගටි තඤ්ඤ වේපංචි තඤ්ඤ කියන පිරිච්ච කල නෙවෙයි. උඩට හැරිච්ච කල නෙවෙයි. හුඟක් කල තියෙන යටපැත්තට හැරිලා. ඉතින් ඒ කෙනාට ඒ කලේ උඩට හරවලා වක් කරලා දෙන්න ඕනේ. ඒකට දරන්න නම්. ඒ ඇත්තන්ට කියනවා ඤෙය්‍ය පුද්ගලයෝයි කියලා. ඤෙය්‍ය පුද්ගලයා හැන්දෙම කවන්න ඕනේ. ඉතින් ඒකට අර කියපු පාටයක් කියලා සාමාන්‍යයේ පරිවර්තනක් කියලා එකට නිදර්ශන උපමා අලංකාර රූපක ඡන්දස් දාලා අරක විස්තර කරනවා. එතකොට එකම දේ තුම්පලක කියවෙනවා. ඊටාම කෙටියෙන් සාරාංශ වශයෙන් කියනවා පොඩි මස් ටිකක් දාලා විස්තර කරලා කියනවා. ඊට පස්සේ සවිස්තරව උපමා අලංකාර විස්තර සහිතව කියනවා. ඉතින් එහෙම ලියනවා නම් පොතක් ඒ පොතට චෝදනා එල්ල වෙන්නේ නැහැ. මුලින්ම දක්වන්නේ හොඳටම භාෂාව දන්න ඒ ඒ ඒ මාත්‍රකාව දාන්න ඒක කුශාග්‍ර බුද්ධිමත් එක්කනට තේනවා ඒ පළවෙනි පාඩේම ඒ අදාළ මාත්‍රකාව සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. නැවත ඒ උඟ දෙනකොට දිරවන්නේ නැහැ. උඟ දෙනකොට ඒ භාෂාව තේරෙන්නේ නැහැ. ඒක සැර වැඩි. හරියට ඉපදිච්ච ගමන් දරුවෙකුට අධික ප්‍රෝටීන් සහිත ආහාර දුන්නට එයාට දිරවන්න බෑ. එයාට දෙන්න ඕනේ බාගෙට දිරවපු ආහාර, තඹපු ආහාර. නමුත් ඒක ලියුනේ නැත්තම් රචනෙට පාඩුයි. ඊට පස්සේ ඒකෙන් කනගාටු වෙන්න බෑ. ඒක නැති උනා කියලා ප්‍රශ්නයක් නෑ. මෙන්න ඊගාව එක කියලා විස්තර සහිතව එක දෙනවා. විස්තර සහිතව දීපුවම අරකම නැවතමත් මතක් කරන් නිසා ඒ විස්තර ටිකක් කියනකොට සමහරෙකුට වැටහීම සිද්ධ වෙනවා. ඒත් ඒක බලාපොරොත්තු වෙන්න නරකයි ජන විඥානයේ බොහෝ දෙනාගේ. ඊට පස්සේ ඒක විස්තර සහිතව කියන්න ඕනේ. ඒ කියන කොටත් වැටෙන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් කියන පදපරම කියලා ඇත්තෝ මේ ආත්ම නිවන් දකින්න අය නෙවෙයි. ඒත් අනාගත භවයන් වල දැන ගැනීම සඳහා ඒක යම් කිසි එකතුවක් වෙනවා. එහෙම නැත්නම් පරියත්‍ය වශයෙන් සාසනෙ වැඩෙනවා යත්තන්. ඉතින් ඊට පස්සේ ඒකත් ප්‍රශ්න අහලා තේරෙන්නේ නැත්නම් නැවත නැවත විස්තර කරලා දෙන්න ඕනේ. ඉතින් මේක තමයි මේ උගන්වීමේ කලාව. ඉතින් ඒ නිසා මේකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කතමේ පංච ධම්මා සච්චිකාතබ්බා කියලා ප්‍රශ්නේ අහලා පංච ධම්මස්කන්ධා. මේකට තනි උත්තරේ තමයි ධර්මස්කන්ධ පහ. කායක එහෙම කියනකොට උඟ දෙන්නකොට ඒක වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ಉದ್ದೇಶ වශයෙන් දීලා නිर्देश වශයෙන් කියන මේ පහක් කියලා මම අදහස් කරේ සීල ධර්මස්කන්ධේ සමාධි ධර්මස්කන්ධේ ප්‍රඥා ධර්මස්කන්ධේ විමුක්ති ධර්මස්කන්ධේ විමුක්ති ඥාන දර්ශන ධර්මස්කන්ධේ කියලා පහට කඩලා. ඒක කිව්වත් අපි එදිනදා පාවිච්චි කරන මුං ඇට පරිප්පු ඩොලර් වචන නෙවෙයි මේවා. ඒ නිසා කාටවත් දිරවන්නේ එකක්වත්. සීල ධම්ම කන්දේ කිව්වට පස්සේ ඕකත් තේරුම් කරලා දෙන්න. ඉතින් ඒ තේරුම් කරලා දුන්නා තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ කියන්නේ සෑහෙන විස්තරයක්. ඉතින් ඒක නිසා ඒ විස්තර කරලා දීම තමයි ගොඩ දෙනකොට තේරෙන්නේ. ඒකෙනත් එක සැරයක් අහලා තේරෙන්නේ නැහැ. ඒක නැවත නැවත අහන්න ඕනේ. ඉතින් ඒක සැරයක් කිව්වට පස්සේ තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැති බව දැනගත්තන සතුටක් තියෙන මනුස්සය මේ මාතෘකාවට කැමැති. ඒ මනුස්සයට තේරුන්නේ නැති බව කියනවා. උඟ දෙනකොට එහෙමත් කියන්න ඕන කමක් නැහැ. මේක මේ කණින් ඇහුවා, ඒ කණින් ගියා. අවශ්‍ය දෙයක් කියලා හිතෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ගැන කවදාකවත් කනගාටු වෙන්න එපා. ඒක අපිට අදාළ නැහැ. දෙන එක දෙනවා. අදාළ කෙනා විතරක් කියනවා සාංශ මට අර දෙය තේරුන්නේ නැහැ. ඒක විශාල ඉදිරි ගමනක්. ඒක විශාල කුසල ඡන්දයක්. ඒක නිසා අපි නරකයි තේරෙන්නේ නැහැ කියන කෙනාට රොස්පරොස් කරන්න තේරෙන්නේ නැහැ කියන එක විතරයි මේක බන අහලා තියෙන්නේ. අනික් කට්ටිය කොනිදී ඒ නැත්තම් ඔලුවට උඩින් ගිහිල්ලා ඒ නැත්තම් මේ කණෙන් ගියා ඒ කණෙන් ගියා. ඒ නැත්තම් හොඳට තේරිලා. අනේ තේරෙන්නේ නැති කෙනා ගේ පැත්තෙන් තමයි ප්‍රශ්න දිහා බලන්නේ. මේ කිව්වට අපි බොහොම කලාතුරකින් තමයි යමක් එහෙම වටහා ගන්න. ඒක නිසා සෝතාව දහණේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියන යමක් කියනකොට ඒකට කන යොමාගෙන නිත යමාගෙන කන් දෙකෙන්ම වෙන විදිහකට කියනවා. ඔහිත සෝතෝ කියලා කියනවා අර කාව කන් හරවල අහන්නේ. අන්නේ වගේ මේ කියන බනට අන්නේ විහිත නොවි වෙන දේවල් කල්පනා කර කර ඉන්නේ නැතුව කන යොමාගෙන හිත නමාගෙන මුළු හදින්ම බන අහනවට කියනවා සෝත අවධානය කියලා. අහන දෙයට අවධානය යොමු කරගෙන ඒක පොඩි ප්‍රඥාවක් නෙමෙයි. අපි හැම ඥානයක්ම පටන් ගන්න ඔතනින් තමයි. හැම ඥානයක්ම පටන් ගන්නෙ අහුම්කන් දීමෙන් අපි ශ්‍රාවකයෝ. ඒක තමයි අද ඇත්තෙම නැත්තේ. අහනකොට පොල් ගන්නවා එක්කෝ. එහෙම නැත්නම් වැසිකිලි ඉඳගෙන ඉන්නේ. එහෙම නැත්නම් කොහෙරි යන ගම. එතකොට ඒක අහනවා කියන්න බෑ ඇහෙනවා කියන්න වෙයි. ඉතින් අද අද කාලේ විතර ඇහෙන බණ තියෙන යුගයක් බුළු බුද්ධ ශාසනයේම සිංහල ඉතිහාසෙම තිබුණේ නැහැ. මේ ඇහෙන බණ හැම තැනම හන්දියක් හන්දියක් ගන්න බණ දාලා තියෙනවා. දාවමනද අහන්නෙත් නැහැ. මුස්ලිම් මිනිස්සු අහනවා බණින්න ඕන නිසා. බල කරදරේ කියලා උන් පව් කරගන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ඇහෙන බණ පුදුමාකාර විදිහට තියෙන නමුත් අහන බණ ඉතාමත්ම කලාතුරකින්. ඒක ඒක දෙපාර්ශවයේම පිං මෝරණ වේලාවක තමයි කියන දෙයක් තව කෙනෙකුට ඇහෙන්නේ. ඒක පටිසම්භිදා මාර්ගයේ ඥාන විශ්ලේෂණයේ ඉස්ලාම් පෙන්න පෙන්නන සුත්තමේ ඥාන බහුසුත ඥාන පෙන්වන්නට පිළිගන්නේ සෝතාවධානීය පඤ්ඤා සුතමේ ඥාන. ඊට පස්සේ සීලය කියලා කියන්නේ දැන් මේ පෙන්වන සීලස්කන්ධය කියලා කියන්නේ සුත්වාන සංවරේ ඥානං. සුත්වාන සංවරේ පඤ්ඤා. මම මේ අහපු දේ මං හික්පිලා බලන්න ඕන. අහපු දේ මට කරදරයක් මට මල අවුලක් මේක නිකන් දඬු කඳක් සිපිරි ගියක් කරගන්න නැතුව පුළුවන් ප්‍රදේශයේ මම මේකට හික්මිලා බලන්න ඕනේ කියන එකට කියනවා සුත්තමේ සීලමේ ඥානයි කියලා. ඒ සීලමේ ඥාන જાති දෙකක් තියෙනවා. එකක් තමයි කවුරු හරිවිලා පටවනවා අපිට මේක කරලා බලපේ නැත්නම් හිරේ දානවා නැත්නම් දඩ ගන්නවා නැත්නම් කසපාර පහක් ගන්නවා ආදී වශයෙන් පටවන සීල තියෙනවා. අනික් එක තියෙනවා ඇහුනට පස්සේ Tamanට තේරෙනවා මේක කවුරුත් කිව්වට නෙවෙයි මංම කරන්න ඕනේ. ඉතින් ඒක පැත්තකට බලනකොට සෝවාන් වෙනකම්ම සීලය අපිට කවුරු හරි පටවප එකක් වගේ තමයි පේන්නේ. සෝවාන් වෙච්ච දවසක් තමයි තේරෙන්නේ මේ මනුෂ්‍ය ශිෂ්ටාචාර කියන්නේ මේකයි. එයා ඊට පස්සේ සිල්පද රකින්නේ කවුරුත් රවට්ටන්නවක්වත්, දිවි ලෝකේ යන්නවක්වත්. එහෙම නැතුව මේ වෙන පටු પરමාර්ථකින් නෙමෙයි ස්වභාවයෙන්ම සීලය නැතුව ඉන්න බෑ. ඒ පිරිසුදුකම යට අවශ්‍යයි. අහලක් තියෙනවා. ඊට පස්සේ ස්වභාවයෙන් යෙදෙනවා. ඒක නිසා බැලුවොත් සිල් රකින්නන් දිහා ඒ සිල් රකින්න අය එකෙන් බලාපොරොත්තු වෙන දේ අනුව පේනවා එයා උත්තරම ප්‍රමාර්ථය බලාපොරොත්තු වෙන සිල් රකින්නද නැත්නම් මේ රට්ටු සිල් රකින්න නිසා සිල් රැක්කේ නැත්නම් බැනුම් ආයි කියන නිසා දඩුවම් කරන්න ඕන නිසා එහෙම නැත්නම් ලාමක પરමාර්ථ නිසාද සිල් රකින්නේ කියලා. ਸਰවඥාන්සේ වැඩ ඉන කාලෙම මං හිතන විදිහට පූර්වාරාමයේ සිට වෙච්ච දෙයක් නැත්නම් ජේතවනාරාමේ විසාකාමහෝපාසිකාව දකින විශාල තරුණ පිරිසක් තරුණ බාල මහලු උපාසකමල පිරිසක් ඇවිල්ලා තිනවා සිල් ගන්න. ඒ විසාකාමහෝපාසිකාව වෙන්නේ නැති දාන ටික දෙන්නේ ඔක්කොම උපස්ථාන කරන්නේ. එයාට මට හිතනලු මේ සිල් මෙයත්ව සිල් රකින්නේ මොකටද කියලා පොඩි සමාජ සමීක්ෂණයක් කළ බලන්න. ඉතින් එක කට්ටියකින් අහුවට පස්සේ කිව්වලු තරුණම ළමයි ටිකගෙන් ඒ ළමයි කළු මට නිසි කලව මට ස්වාමි පුරුෂෙක් ලැබේවා කියන පරමාර්ථය ඇතුව තමයි මම සිල් ලකින්නේ. මොකද වයසට ගිහිල්ලා ස්වාමිපුරුෂයෙක් ලැබුණාට පෞල් ජීවිතේ රස නැහැ. ඉතින් අම්මලා ඉතින් කේන්දර බලණ්ඩයි අනම්මනම් PhD ගණ්ඩයි අනම්මනම් කරනකොට ළමගේ පැංගිරි වයස ගිහිල්ලානේ. එතකොට බැඳට වැඩන්න නමුත් ඒ ඒ තරුණ පිරිස් භාවනා කරන්නේ නැත්නම් දිල් රකින්නේ සංවර වෙන්නේ මට තරුණ වයසේදීම හොඳ පැහැපත් පුරුෂයෙක් ලැබේවා කියලා. ඊට පස්සේ මධ්‍යම පුරුෂේ වයස කෙනෙකුට කිව්වලු මගේ ස්වාම්පුරුෂයා පිට ස්ත්‍රී නොපතාවා කියලා මං සිල් ලගිනවා කිය. මගේ පුරුෂයා වෙන අඹුවන් නොපතාවා කියලා සිල් ලගිනවා කිය. වයස කිසි කට්ටියකට කළු මට මරණයට පස්සේ දිවි ලෝකයන්ට ලැබේවා කියලා සිල් ලගිනවා. ඒ ඔය තුනටලු ඔක්කොම වැටලා තියෙනවා. එක්කෙනෙක්වත් මේ සමාධිය සඳහා හෝ සීලක් හන්දේ පිණිස නෙවෙයි. පස්සේ ඉතින් සරුවචනාංශිට ගිහිල්ලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ සාසනයේ දියුණුවක් පේන්න තියෙනවා. විශාල පිරිසක් ඇවිල්ලා සිල් රකින්නවා. නමුත් ඒගොල්ලන්ගෙන් ඇහුවොත් මොකටදයි මේ සිල් රකින්නේ කියලා ඒගොල්ලන්ගේ අදහස් ඔක්කොම මේ භවය සතුටින් ගත කරන්නයි. මේ භවයට අවශ්‍ය කරන්නා වූ ආභරණ වතෙන් සිල් රකින්නවා කියලා. ඉතින් එතකොට ඒකේ සෑයෙන ප්‍රදේශය සීලබ්බත පරාමාස වලට වැටෙනවා. ඒක මේ සමාධියට තුරු දෙන හෝ ප්‍රඥාවට තුරු දෙන හෝ විමුක්තියට තුරු දෙන හෝ විමුක්ති ඥාන දර්ශනයට තුරු දෙන සීලයක් නෙවෙයි. ඒක නිසා පටන් ගන්නකොට අපි සේරම ඉන්නේ ආන්නේ වගේ තැනක. ඉස්සල පටන් ගන්නකොට අපි සිල් රකින්නේ අම්මා අප්පා කියපු නිසා නැත්නම් බන්දලේ හාමුදුරු කියපු නිසා මොනම හරි දෙකකින් පටන් ගන්නවා. ඒ නිසා ඒක කාටවත් මේ මේ සිල් ලකිනකොට විමුක්ති ඥාන දර්ශනය සඳහාම නෙමෙයි සිල් ලකින්නේ කියලා කියන එක ලොකු නිග්‍රහාවක් නෙමෙයි. ඒ හැටි. නමුත් මේ පටන් ගන්න සීලය නැත්තම් පටන් ගන්න පටු પરමාර්ථයේ එnde ende ende ende සීලෙ දිගේ ඉදිරියට යන්න යන්න යන්න යන්න අඩු ගන්න සමාධියට තුඩු දෙන උපනයනය කරන එහෙම නැත්නම් ප්‍රඥාවට තුඩු දෙන ප්‍රඥාවට උපනයනය කරන එහෙම නැත්නම් විමුක්තියට තුඩු දෙන විමුක්තියට උපනයනය කරන විමුක්ති ඥාන දර්ශනයට නැත්නම් විමුක්ති විමුක්ති මිති ඥානයට තුරු දෙනවා කියන එක ඒ ටික තමයි ඔය සෝවාන් වෙනකොට වෙන්නේ. මම මෙතෙක් කල් රැකපු සීලය මේ ලාමක ලෞකික මේ රටේ තියෙන දේශපාලන પરමාර්ථ ලං කරගන්න ආර්ථික પરමාර්ථ ලං කරගන්න සමාජ මට්ටම් ලං කරගන්න නෙවෙයි. එහෙම තමයි මම පටන් ගත්තේ. නමුත් ඉදිරියට යනකොට යනකොට තමයි තේරෙනවා ආධ්‍යාත්මික ගතිය ඒකේ තියෙන ආගමික ගතිය පුදුම විදියට වැඩි වෙනවයි කියලා අන්න එතකොට කියන්න පුළුවන් සීලය අදි සීලයක් වාටපත් වෙනවා. ඒක සීලඛන්ධ කියලා. මෙතන සාක්ෂාත් කළ යුතු දේ වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන ඒකයි. ඒක නිසා මේ සීලඛන්ධය කියනකොට ඒක ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න. මේ රට්ටුන වටවට්ටන්න හෝ Tamange හිතේ තියෙන බය නැති කරගන්න හෝ කවුරු හරි පටවපු නිසා හෝ නෙවෙයි. ඒ ඔක්කොම වළංගු කරුණු වැඩේට බැහැ ගන්න. නමුත් බැස්සට පස්සේ Tamanට තේරෙන්නේ නැත්නම් ඒ ආරම්භක සීලේ પરමාර්ථය ඉන්නේ වෙනස් වෙනවයි කියලා. අන්න එහෙම තේරෙන්නේ නැතිගෙන එකතැන මෙට්ටහි වෙනවා කියලා එකක් වෙනවා. කොහේ කැර කැරක සිල් රකින්නවා. ඉතින් එයාටත් තේරෙන්නේ නැහැ මේකෙන් ಗುಣ විශේෂයක් වැටහෙන්නෙත් නැහැ. ඉතින් ඒක නැති කරන්න ඕන නිසා තමයි මේ සාක්ෂාත් කළ යුතු ධර්ම පහේ පළවෙනියෙන්ම සීලය තියලා තියෙන්නේ. අවශ්‍යයි. ඒක මේ gadolයක් තිබ්බා වගේ එකක් නෙමෙයි. ඒක බෝ වෙන එකක්. ඒක වැවෙන එකක්. ඒක වැඩෙන එකක්. සජීවී දෙයක්. අන්නේ සජීවී ගතිය වැඩියෙන්ම සිද්ධ වෙන්නේ භවනා කරන කෙනා තුළ විතරයි. එයා දන්නවා සීලවන්තය සීල් උනේ නැත්තම් මට මේ දේ මේ දේ වෙනවා. සීල්වන්ත වීම නිසා මට මේ මේ විදිහේ ආනිසංස ලැබෙනවා කියලා. අනිකයට ඒකෙම උරගා බලන්න වෙලාවක් ඉන්නේ නැහැ. මොකද ඒ ඇත්තෝ සමාධි ශික්ෂාව කරන්නේ නැති නිසා. ඒත් ප්‍රඥා ශික්ෂාව කරන්න ඒ නිසා සීලය මට අහුවෙලා තියෙන්නේ සීල වෘතයක්ද එහෙම නැත්නම් ආර්යකාන්ත සීලයක් නැත්නම් නිවනට තුරු දෙන සීලයක්ද කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂණයක් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සිල්වන්තව ඉඳගෙන විනාඩි කීයක් තමන්ට සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන එක. ඉnde ඉnde ඉnde ඉnde සත්‍යමත් චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා නම් ඉඳගෙන ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනවා නම් හුස්ම ගන්න බලන්න පුළුවන් ගන්න ආස්වාද ප්‍රසවාසයේ මූල කර්මස්ථානයක වැඩි වෙනවා නම් සක්මන් කරනකොට පීවර ගන්න වැඩි වෙනවනේ ඒක දල සටහනක් වශයෙන් අපිට ගන්න පුළුවන් මේ සීලය ඔය කියන සමාධි ඛණ්ඩයට සමාධි ඛණ්ඩයට yaadila තියෙන එක ලකුණු තමයි මේ පෙන්වන්නේ කියලා ඉතින් ඒක ඒ යෝගාවචරයා දැනගෙන ඉපදුනාද කියන්න බෑ උගව දෙනෙක් ඒක දැනගෙන උපදින්නේ නැහැ ඒක ඉතින් අපි බණ අහන්න ඕන ඒක බනහලා මේ බනවල තියෙන ධර්මතා දැක ගන්න ඕනේ නැත්නම් එකින් එකට එකින් එකට ධර්ම තුඩු දෙන ගතිය පටිච්ච සමුප්පාද ගතිය ඉස්සෙල්ලා අපි බොහොම අමාරුවෙන් <clears throat> සීලය පිරිසුදු කරගත්තට පස්සේ ඒ පිරිසුදු කරගත්ත සීලය අපට සුත්වාන සංවරේ පඤ්ඤා වෙනවා. අහබුදේ හොඳට හික්මෙන්න. ඊට පස්සේ සුත්වාන සංවරේ පඤ්ඤා කියලා ගත්ත මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට පාර කපන්න ඕන. චිත්තවිසුද්ධියට ආරාධනා කරන්න ඕන. චිත්තවිසුද්ධියට යොමු වෙන්න ඕනේ. යොමු වෙන්නේ නැත්නම් අපි ධර්ම પરම්පරාවේ එක තැනක ටැග් ගහිනවා. ඉතින් මේ ටැග් ගහින්න හේතුව පෙරපින් නෑ, කල්යාණ මිත්‍ර ආශ්‍රය නෑ, ධර්ම ශ්‍රවණයක් නෑ. අපි ඒ සාක්ෂාත් කළ ධර්ම දන්නේ. ඉතින් එතක එතකොට මේ ධර්ම එකක්වත් වගේ කියන්නේ නෑ. සීලය රැක්කට උඹ ඉදිරියට අනිවාර්යෙන් යනවායි කියලා කතාවක් නෑ. අපි ඒක උපෙල සපෙල දෙනවා. ඒ උපෙල සපෙල දෙන්න පුළුවන්කමත් පෙරපිනක්. ඒවට කියනවා පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පිං ඇති බව සත්පුරුෂ සංසේවණය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමංස්කාරය ආදී කරුණු ඔය දසුත්තර සූත්‍රයේම හතරේ පොතේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තිනවා දුර්ලභ කරුණු. ඒ නිසා අපිට යම් වෙලාවක වැටහෙනවා නම් මේ අහන බණේ තේරෙනවා ඔක්කොම නෙවෙයි වෙන්දට වැඩි. ඒ තේරෙන බණ ඒක කියන මේ ශික්ෂාව කරබැලීමේ ආසාවකුත් පහළ වෙලා තියෙනවායි කියලා එන ඉතින් අර පෙරකලා ආපු පින්කඳ මෝරණ වෙලාවක් මල් පල ගන්න වෙන වෙලාවක් අතුපතර විහිදෙන වෙලාවක් පල ගන්න වෙලාවක්. ඉතින් අන්නේ වෙලාවට දැනගන්න ඕනේ මේ අද කරපු පිනක අද තියෙන සූක්ෂම සූරකමක අද තියෙන ක්‍රමවේදයක ක්‍රමසාවිදි වල දක්ෂකමක් නෙවෙයි මේ පෙර ඉඳලා කරගෙන ආපු වෙලාවක් පිම්මක් පැනලා දැන්. දැන් ඊගා මට්ටමට ගිහිල්ලා ඒ වෙන්නේ ඒ තිබුණ පින මෝරන්නේ පුදුමාකාර අහම්බ විදියකට. කදාක හිත විදියකට නෙවෙයි. ඒ නිසා වෙච්ච ගමන් යාට සජීවීව වැටෙනවා මගේම ප්‍රයෝග ඥාන නිසා මම මේක උපයාගත්තේ. එහෙම නැතුව නිකන් මේ දෙයියෝ දෙනවා මං කනව බෑ. එහෙම දෙයක් මේ සජීවී ශාසනේ නෑ. එහෙම දේවල් තියෙනවනම් හුඟ දෙනෙක් මේට වැඩිය සාසනය ආයෝජනය කරાવી. මේකේ එහෙම කන්නේ උගාක් ආයෝජනය කරනකොට බොහොම සුළු ගානකට එකලස හරියනවා පොට පෑදෙනවා. ඉතින් වෙන ක්‍රමයක් නැති නිසා අපි මේ ව්‍යාපාරෙම එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවෙම ආයෝජනය කරනවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා අපි මේ වෙලාවේ නිකන් ඉන්නවා, gedare ඉන්නේ නැත්නම් රස්සාවක් කරනවා, යමක් හම්බ කරනවා. අපි නිකන් අතක් පිට අතක් තියාන අපරාධේ කාලේ නාස්ති කරනවායි කියලා ඒ ඇත්ත චෝදනා කරා. ඉතින් අපිත් ඔහොම චෝදනා කරන්න ඇති. ඉස්සරහා දකින්නකොට මේ කියනවලු පිටරටවල් වල විශේෂයෙන්ම දියුණු රටවල් වල මිනිස්සයෝ වැඩි ඇහෙන්න නම් කියනව නෙවෙයි නමුත් ඉතින් අපිට ඉතින් කොම් කොහොම කරන එකට ආරංචි වෙනවා. මේ ලංකාව වගේ රටකට කිසිම ආධාරයක් කරලා ති වැඩක් නැහැ. ඒ මිසු පොඩ්ඩක් විවේකයක් හම්බෙච්ච ගමන් කලින් වැඩ නැත කරලා අතපය හොදන හැන්දෑවට බෝගහක් යනට ගිහිල්ලා අත් දෙක ළඟට තියන කුටු කුටු කුටු කකා ඉන්න හොඳ ඉලන්දාරි අපරාධේ ඕවර් ටයිම් කරලා කියා කරේ හම්බ කරන්න පුළුවන් උන් ගිහිල්ලා බෝගහට වෙලා බෝගහ දිහාට බලන අත් දෙක තියන්න මොනද උටු උටු කකා ඉන්න උන්ට කණ්ඩ දෙන්න එපා උන්ට ආධාර කරන්න එපා මේ උණ්ඩ උණ්ඩ ඕනෙකමක් නැහැ කියලා. ඒ වගේ මේ මේ පොතොන් දවසක වෙසක් දවසක එළියට බැස්සොත් අපි මඤ්ඤෝක දාසත් දකිනවා උම්මලකට උම්මලකට නෙවෙයි මේ නෝඩල්ස් දන්දල් දකිනවා ඒ දකින්නට සුද්දා කියනවලු යකෝ අපිට මෙච්චර තිබුණත් දෙන්නේ නැහැ. මේ යකාට තියෙනවා කියන්නේ මොකටද මුන්ට ආධාර කරන්නේ? අපි අපි මෙච්චර තිබිලවත් දෙන්නේ මුන්ට කොච්චර තියෙන්න ඕන දෙන්නේ. හැබැයි දෙන මිනිහට ඇත්තට කන මිනිහට තරම්වත් ආදායම නැහැ. ඒ උන්ගේ හැටි සිංහලයාගේ හැටි සුද්දට පේන්න බෑ. කිව්වලු මේ ෆොටෝ එකක් බැරි වෙලාවත් ජාත්‍යන්තර මූල්‍ය ආධාර සංගමයට පෙන්වන්න එපා මොකට දෙන්නේ දැන් මේ මිනිසුන්ට තියෙන නැති වෙන්නේ. තියෙන දැන අනුන්ට දෙන්නේ. ඉතින් ඔය පෙරේත જાතියේට මේ සීල විසුද්ධිය කියන එක තේරෙන්නේ නැහැ. කොහොම තේරුම් ගන්නේ? උන් කඩවඩ කඩවඩාන කන જાතියක්. නමුත් අපිට තේරෙනවයි කියලා කියන එක කොච්චර පෙරපින් තියෙන්න එපාද කියලා හිතන්න. කොච්චරක් අපේ අම්මලා තාත්තලා මේක අපේ ඔළුවට දාලා තියෙනවද කියලා බලන්න. කොච්චර අපේ ඥානගතව RNA DNA වල දක්වම තියෙනවා. කෑදේ ගඳයි දුම් දේ සුවඳයි කියලා. දුද්දට ඔය කවදාකවත් තේරුම් කරලා දෙන්න බෑ. කවදාකවත් තේරුම් ගන්න බෑ. Taman කෑවොත් ගඳයි. දුම් දේ සුවඳයි. ඒක තමයි අපි මේ දානේ සීලෙන් කරන්නේ කියලා. ඉතින් ඒක ඒකේ කොටහක් අපි ළඟත් තියෙනවා. ওই සුද්ධෝ හිතන ක්‍රමෙන් කොටහක් අපි ළඟත් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දානෙට පෙළඹෙනවා නෙවෙයි හැම වෙලාවෙම සීලෙට පෙළඹෙනවා නෙවෙයි. අපි සීලයට පෙළඹෙන්නේ නැතුව නැත්නම් මේ වගේ වැඩමුළුවකට එන්නේ නැතුව ගෙදර ඉන්න වෙලාවේ <clears throat> කවුරු හරි කිව්වොත් එහෙම අපිට මෙහෙම වැඩමුළුවක් තියෙනවා යන් නැත්නම් මේ සීල ව්‍යාපාරය අපි නිදහසට කරනු කියනවනේ. යන්න බැරි මොකද අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා ඒලාට සීලයට වැඩි අරක ලොකුයි. එතකොට අපි සුද්ධ වගේ තමයි. අපි දෙන්නේ අර නිදහසට කරුණමයි. ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕනේ ඒක අඩු වෙලා එන්න එන්න එන්න ලැබිච්ච දේ දාන දෙනවට වඩා හොඳ දානේ කන එක. කවුරු හරි තම්බලා දෙන දෙබ්බත් කාලා සිල් ලකිනේ කොහොඳයි කියලා තේරුම් ගන්නද කොච්චර බුද්ධ කල්ප ගාණක් පාරමිතා පුරන්න වේද කියන්න බෑ. ඒක හොඳට තේරෙනවා ඒ දානෙට එන කට්ටිය මම හිතන්නේ මේකෙත් ඇති. දන් දෙන්න එන පිටින් අහන්න කියන්න බෑන්න මේ ඔයගොල්ලෝ අවුරුදු කොච්චර දන් දෙලද බොහෝම ආදරෙන් කියනවා අපි 48 අවුරුද්දක් දාලා තියෙනවා මේ නිසනවනේ ගැන 45 අවුරුද්දක් දාලා තියෙ දාන දීලා තියෙන හොඳයි එතකොට දැන් මේ දාන දෙනකොට මේ වගේ සුදු ඇඳගත් සිල්පිරිසකට දාන දෙන්න විචේ කනගාටුවක්ද සන්තෝෂ අම්බෝ හරි සන්තෝෂයි ස්වාමීන් වහන්සේ මේ පිරිසටත් දාන දෙන්න ස්වාමීන් වහන්සේලා වගේම කියලා මම අහනවා ඇත්තට මේ අපේ සිල්පිරිස වැඩිවීම දායකයන්ට බරක්ද කියලා නෑ නෑ ඒතර මං හිතනවා මං අහනවා එතකොට ඒ පිරිස දැන් අපිනේ සංඝයානේ අපිනම් මේ සුළු නැගත්ත පිරිසට දාන දෙනකොට ඒ මිනිස්සු අනේ සංසී මිනිස්සු අපි දාන දීලා වඳිනවා අපි මේ මිනිස්සුන්ට බලන කොච්චර ලොකු දෙයක්ද භාවනා කරන්න කිව්වේ. ඉතින් මං අහනවා මේ දානේ ඒ කට්ටිය දාන දෙන කට්ටියනේ සිල්ලා කියනවා කියලා දාන කන කට්ටියනේ. දානේ කන එකද හොඳ දාන දෙන එකද කියලා. කරකවලත් ඇරියා වගේ. දාන දෙන එකට නම් හොඳට පේ වෙලා ලෑස්ති වෙලා දාන දීලා ඉවරුනාට පස්සේ ඇහුවොත් කවුරු හරි දෙන දානයක් කාලා භාවනා කරන එකද හොඳ එහෙම නැත්නම් කාට හරි භාවනා කරන කෙනෙකුට නන්නාඳුන කෙනෙකුට දාන දෙන එකද හොඳ කියලා ඇහුවොත් හුඟව දෙනෙක් හිතන්නේ දාන දෙන එක ලේසි ඒක තමයි කරලා නැතර ඒ කෙනෙකුට මේ ශීලයක් රැකලා කවුරු හරි දෙන බතක් කාලා දාන කරපන් කියලා ඒ පෙම්ම පන්නඳ කොච්චර අමාරු කියලාද හිතන්නේ මට හිතෙන්නේ සමහරට බෑ කියලා මොන જાතින් කිව්වත් තේරුම් ගන්නෑ. මම නවසීලන්තර ගියාට පස්සේ ඒ ඉන්නවා කැනඩාවේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා ලස්සන තැන බෝධි ඥානෙ. ඒ ශාංශ කියනවා ඉඳලා හිටලා ඒ ශාංශ කැන්ඩාවට යනවා. <coughs> මහපන්තරට. ගියාට පස්සේ 12 පැනපු ගමන් ඒ කැන්ඩිගර ජාතිකයෝ ඇවිල්ලා හැන්දෑවේ භාවනා කරනවා. 12 වෙනකොට ලංකාවෙන් බුරුමෙන් තායිලන්තෙන් එන කට්ටිය දාන දීලා යනවා. ওই දෙකල කවදාකවත් හම්බ වෙන්නේ නැතිලු. දාන දෙන කට්ටිය 12ට ඉස්සලා ඇවිල්ලා ඉක්මනට දාන ටික දීලා හෝ නොදී හෝ බණ අහලා හෝ දුවගෙන යනවලු. හැන්ද වෙනකොට සුද්ධෝ ටික ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් බැරි වෙලා හරි ලංකාවේ මිනිස්සුගේ ටයර් එක ගිහිල්ලා හරි ටෝච් එක ගේන්න බැරිලා යන්න බැරි වුණොත් එහෙම එයා ගිහිල්ලා බලනවලු ශාලාව ඇතුලේ කට්ටිය ඉඳගෙන ඉන්න මොකද කරන්න කියලා අහනවා. නිස්සද්දව වාඩිලා ඉන්නවා. ඒ කට්ටිය ඇයි ආවේ? කවුද? මොකද කරන්න කියලා රහම්තුර ඊට පස්සේ කියනවා මේගොල්ලෝ භාවනා කරනවා කියලා. ආ. දැකලවත් නැතුළු අහලවත් නැතිළු. ඊට පස්සේ ආපු කෙනෙක් සුද්දෙක් දැක්කොත් එහෙම අනුළු කවුද රේ බිකම් කරවලලා ඉන්නේ අපි භාවනා කරනකොට. ඒ කට්ටිය තමයි ඔයාලට කන්න දෙන්නේ. ආ. අපි හිතුවේ දෙයියෝ දෙනවයි කිය. උන් දන්නේ මේ අර කොයිදම්පත් කරන දාඩිය මහන්සිය හම්බෙන සිංහල තමයි කන්න දෙන්නේ. හැබැයි ඌ 12 වෙනි ඉස්සෙල්ලා දුවනවා. කවදාවත් භාවනා කරන්නේ නැහැ. භාවනා කරන මනුස්සය හිතන නෑනේ ඔක්කොම දෙයියෝ දෙනවා මං කනවා මං භාවනා කරන එක විතරයි කරන්න කියලා. මේ දෙකම තේරුම් ගන්න එක ඔළුවට પરම්පරාවේ නැත්තම් සංසාරේ මොන විපරිණාම මොන අපේ පරිණාමයක්ද වෙලා තියෙන කියලා හිතන්න බලන්න. දාන දෙන භාවනා කරනට උපස්ථාන කිරීම සහ ඒ සිල් සිල් රකින්නට උපස්ථාන කිරීම සහ තමන් සිල්වතෙක් වීම කියන එක මෙන්න මේ දෙක එක ජීවිතයක සිද්ධ වුණා නම් කාට හරි එයාට වැටහෙනවා නම් අන්න බුදුහාමුදුර පහළ වෙන එකේ වටිනාකම තේනවා සුකෝ බුද්ධාණං උපාදෝ අනේ බුදුහාමුදුර මගේ ජීවිතේ පෙරලන්න මගේ ජීවිතය දමණය කරන්න තාමත් බුදුහාමුදුර වැඩ තාමත් අපේ ජීවිතවල ඒ සීලයක් රකින්න අපිට හිතෙනවා. දුස්සීල වෙ ඉඳලා සීල් රකිනවා. ආන ඉතින්ට යනකොට ඇති වෙන මේ වෙනස නිසා මචට පරිණාමයේ වශයෙන් නැත්තම් මේ සංසාර වශයෙන් පුදුමාකාර වෙනසක් සිදු වෙනවා මෙන්න මේ වෙනස පේනවට බය පිටසක් බුද්ධ ආගමෙම ඉන්නවා මේ සිල් නොරකපු කෙනෙක් සිල් රැක්කා කියලා කියන්නේ ආ නිවනට කිට්වීමක් ලොකු පිම්මක් කියලා පේනවට බය පිරිසක් ඉන්නවා. ඒගොල්ල කියනවා ඔය අපි රකින්න සීලේ නෙවෙයි ඔය කියන්නේ. ඕක සෝවාන් වෙච්චට පස්සේ රකින්න සීලේ අපි රකින්න සීලෙන් ඔච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට තමයි මේ බුද්ධ අංගකාරයෝ කියලා කියන්නේ. ලංකාවේ දින බුද්ධ ආගමේ නැත්නම් ලංකාවේ උගන්වන ක්‍රමයේ හැටියට මේ සිල්වන්ත වීමෙන්ම ඇති වෙන වෙනස හුවා දක්වන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා සිල් රැක්කට භාවනා කරන්න බෑ. ඊට පස්සේ ගොඩාක් වැඩ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ භාවනා කරන්න. ඊළඟ අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න ඕනේ භාවනා කරන්න. අනිවාර්යයෙන් පැවිදිලා අරණ්‍යගත වෙන්න ඕනේ භාවනා කරන්න. ඒ වගේම සිල් රැක්කට දසපාරමිතා පෙරලා තියෙන්න ඕනේ. නැතුව භාවනා කරලා හරියන්නේ නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙනවා. ඒ කරත් සමතේ කෙරුවට කමන්න විපස්සනා අම්මා කිට්ටු කරන්න එපා. ඒකනම් මා අයන ගහන අපරාධයක් කියලා තමයි උගන්වන්නේ. ලංකා පුරාවටම තියෙන එක. මොකද එහෙම නැති වුණොත් දැන් සිල්වන්තයා සිල්වන්ත වුණා. එයා භාවනා කරන ගියොත් හැන්දෑවට අරක්කු බොන හාමුදුරන්ට හම්බ වෙයිද ඊට පස්සේ දාන්නේ. Taman දුස්සීල වෙහිඳගෙන මේ බණ කෙලින ආමුදුරුන්ට සිල්වතා දැන් ගිහියා. සීලයක් රැකලා භාවනා කරනවා කියනකොට අර ආමුදුරු පුපුරනවා. උන් තමයි ඉස්සලම අපායට යන්නේ. භාවනා කරන කාට තමයි ලෝකේ ඉන බොරුම කාර්යෝ කියලා අර සීලේක ඇති වෙච්ච මේ විසුද්ධිය දක්වන්න කැමති නැහැ. හැබැයි මේක මේ යන යටින් යන ගේම කතෝලිකයෙක් කරන එක නෙවෙයි. මුස්ලිම් මිනිහෙක් කරන එක නෙවෙයි. එහෙම නැත්නම් මූලධර්මවාදියෙක් කරන එකක් නෙවෙයි. අපේම කට්ටිය කරන දේ. ඔය සිල්ලකට කොහෙද මේ දසපාරමිතා පිළිලා නැතුව? ඔය සිල්ල කරවද විනය රකින්න නැතුව 100%ක්. අරණ්‍යගත වෙලා පැවිදි වෙන්නේ නැතුව. මොහොය භාවනා කරන්න හදනවා ඒව කරලා පුළුවන්ද? එන අපිත් නිවන් දකින්න eBay කියාගෙන ඒ කොල්ල දෙන මේ කතාවල් දිහා බලනකොට උදුම හිතෙනවා. ඒ කුමාරතුංග පුණ්‍යදාස මහත්තයා කියනවලු එක දවසක් ඒ මනස එච්චර හොඳ බෞද්ධංකාරයක් නෙවෙයි නමුත් උවට විහිළු කරනවා. මනුස්සය යනකොට වෙසක් පොයේ දවසේ. ඒ හිතුණා නිකමට පන්සලට යන්න ඕන කියලා මල මේ තමන් පිට මල් දෙකු තාක්කුවේ දාගෙන ගියාලු. ගිහිල්ලා විහාරය ඇතුළට යන්න හදනකොට බෝධි පූජා ඉවරෙච්ච ගමන් ආසනේ ඉස්සරහා මල් පුරෝලා බුද්ධ පූජාවක් තියලා පුළුවන් තරම් පහන් පත්තු කළා. පුළුවන් තරම් හඳු කුරු පත්තු කළා දොරවල් වහලා බුදුහාමුදුරන්ට හුම්ම ගන්න බැරුව ඉන්නවලු ඉඳගෙන. ඇතුළට යනකොටම සැරදැනිලා අනේ හත් දෙයනේ බුදු කෙනෙකුට තියා මේ තිරිසනෙකුටවත් කරන්න වටින අඩු ගන්න කියන මුගටියෙකුටවත් ඔච්චර දුම් ගහන්න වටින්නේ නැහැ නේ කියලා කකුල ගත්තලු පස්සට බුදුහාමුදුරුවෝ මොකද්ද කුමාරතුංග කියලා අනේ ස්වාමීන් වහන්සේ ඔබගේ පිං ඇති කෙනෙකුට තියා අපි gedara dure ඉන්න හතුරෙකුටවත් මේ වැඩේ කරන්නේ නැහැ. හදිසියට බහැල යන්නරොත් මූත්‍රා කරන්නවකත් සම්පූර්ණ මල් අවුරලා බහින තැනකුත් නැහැ. බුද්ධ පූජා පුරාවට කූඹි. වටේට පහම්පත්තු කරලා. වටේට දුම් ගහලා දොරවල් වහලා කට්ටිය ගිහිල්ලා බණ මඩුවේ. ඉස්කෝල සංසතියක වටින්නේ මොනම මාසෙක හරි ඉන්න කුටියක් නෙමෙයි. මදුරෙක් කෙලවන්න හඳු කරපත්තු කරා වෙනම කතාවක්. ඊට පස්සේ කළා නෑ නෑ කුමාරතුංග මම දුෂ්කර ක්‍රියා කරන කාලේ උටට බොහෝම දුක් විඳලා තිනවා. මට ඒකේ ගහණක් නෑ. ඔයිට අඳි හඳු කරපත්තු කරත් මම කවදා චෝදනා කරන්නේ නෑ. පහන්පත්තු කරත් මම චෝදනා කරන්නේ. මං වටේට කූඹියාවට මම චෝදනා කරන්නේ මට ඒත් හරි කනගාටුයි. අර මං කිව්වා මං කිව්වා කියලා රහඳුරු ගහන පච දගිනකොට මට කනගාටුයි කිව්වා. ඒක නම් ඉවසන්න බෑ කිව්වා. ඒ නිසා ඒ ටික ගිහියෝ දැනගන්නවට අද කැමති නෑ කට්ටිය. ගිහියෝ සීලයක පිළිතලා භාවනාවට මූලික සුසුකම භාවනාව සීලය කියලා දැනගන්න උගෝ දෙනෙක් කැමති නැහැ. ඒකේ හෙලි කරලා දැක්වීමක් කියනවා ධර්ම විකෘති කිරීමක්. එහෙම නැත්නම් මේ දුස්සීලයන්ට නැත්නම් ගියන්ට ලයිසන් දෙනවා භාවනා කරන්න කියලා. නමුත් මේ කාටවත් අපි මේ රිදවන්නවක්වත් එහෙම නැතෝ කාටවත් මේ කොනහඬවත් නෙවෙයි ඒ බව පේන්න තියෙනවා සරුවච්චන් ආංශයේ මේ වැඩ ඉන කාලෙම කොටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශ ළඟට ගිහිල්ලා අහනවා සීලෝතාවුසෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝමනසිකාතබ්බා කියලා. එවත්නි සාරිපුත්‍රයනි සිල්වන්ත වුණාට පස්සේ ඒකේන මොන ධර්මයේද භාවනා කළ යුත්තේ කියලා. සාරිපුත්‍ර සාංශ කියන්නේ මේ අරව මෙයා සම්පූර්ණ කරන්න ඕනේ කියලා සීලවත ආවසෝ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අනත්තතෝ මනසිකාතබ්බා කියලා කෙලින්ම උත්තරයක් දෙනවා යම් කිසි කෙනෙක් සීලක පිහිටියා නම් ඒ කියන්නේ සීලයේ උසස් මට්ටමට ගත්තා නම් තිබුණට වඩා උසස් සීලක නැත්තම් අදි සීලයක් වඩපත් කරද කෙලින්ම අනිත්‍යතාවය මෙනෙහි කරන්න කෙලින්ම දුක්ඛ භාවය මෙනෙහි කරන්න කෙලින්ම රෝගතෝ ගණ්ඩතෝ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බව මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම කියන වචන තමයි දැන් පාවිච්චිලා තියෙන්නේ. මානසික අතබ්බා කියලා දුක්ඛතෝ මේ පංච උපාදාන දුකසේ. එහෙම නැත්නම් ගණ්ඩතෝ ගඩක්සේ. රෝගතෝ ලෙඩක්සේ. සල්ලතෝ උලක්සේ. ආදී වශයෙන් 11 ආකාරයක් පෙන්ලා දෙනවා. ඉතින් මේ සූත්‍රය බලනකොට පේනවා යම් කෙනෙක් සිල්වන්ත වීමෙන්ම භාවනාවට සුදුසුකම් ලබනවා. කොච්චරක් සිල්වන්ත වෙන්න ඕනද කියන එක මහසී සෑඩෝ ස්වාමීන් ප්‍රශ්න කරනවා. එබැවින් කොච්චර කල් සිල් රැකලා තියෙන්න ඕනද භාවනා කරන්න ඕන කියන වචනේ උන්වහන්සේ මුළු ත්‍රිපිටකේ පුරාම විස්තර කරලා කියනවා භාවනා කිරීම සඳහා මෙන්න මේ සිල් අනිවාර්යම තිබිය යුතුයි කියලා කිසිම තැනක කිසිම සූත්‍රයක සරුවත්‍යංශය දේශනා කරලා නැහැ. ඒක දුවේ සිල් අරගෙන මෙච්චර වෙලා ඒක මෝරන්න ඕනේ. නැත්තම් මෙච්චර වෙලා සීලේ පරිපාක தත්වයටපත් වෙන්න ඕනේ කියලාත් නැහැ. සීලේ මේ අදිෂ්ඨාන කරපු ගමන් මේ දැන් භාවනා කරන්න පුළුවන්. ඒක කිසි වෙලාවක කිසිම තැනක හෙලි කරන්නේ නැහැ. එහෙම තමයි අඟුලිමාල භාවනාවට වැටුනේ. අඟුලිමාල සිල් අරගෙන නමස්කාරය කියලා ඉඳගෙන භාවනා කරේ නැහැ. දෙන ධර්ම දෙනකොටම අදිෂ්ඨාන සීලයක් විතරයි එතන තියෙන්නේ. එහෙම නැත්නම් ඔය හදිසිය නිවන් දකෝ ඔක්කොම දිහා බලනකොට කිසිම තැනක සිල් සමාදන් කරපු කතාවක් නැහැ. සිල් අදිෂ්ඨාන වෙනවා යත්තන්. ඒ මොකද පෙර කරපු සංසාර පුරුද්ද නිසා. ඉතින් මේ ටික තිබ්බොත් ආගමක් හදන්න බෑ මේකෙන්. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවලදී ඒ සීල විසුද්ධිය කියන එක නැත්තම් සීල ඛණ්ඩය කියන එක ලොකු පිම්මක් විදියට ඒ පිම්මත් කවුරුත් කියපු නිසා නෙවෙයි. තමා විසින්ම උස්සස්ම ශිෂ්ටාචාරගත වෙන්න නම් උස්සස්ම මහත්ම ගතිය එන්න නම් උස්සස්ම හැදිච්ච ගතියක් එන්න නම් සීලය තමයි තියෙන්නේ. එනිසා මේ සීලය එතන තමන් රකින්න සීලය ලොකුම බූදලේ විදියට තමගේ ලොකුම දායාදේ විදියට ශාසන සම්පත්තිය විදියට සලකනවා. ඒ නිසා අපිට මේ වගේ භාවනා වැඩමුළු දිගේ මොන්නම ධානයක් නොලැබුණා. මොන්නම මාර්ගඵලයක් නොලබන අපි දවස් හත සිල් රැක්කයි කියන එක. කොහෙද මේ ලෝකේ ඔක් ගන්න පුළුවන්? ගීගෙදරක ඉඳලා කරන්න පුළුවන් මේ ගොඩක් කල් සිද්ධි කරගත්තොත් නැත්තම් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ පුංචි දේෙන් සතුටු වෙන්න දන්නවනම් එනත මේ සීලවන්ත වීමම ප්‍රමෝදයක් කරගන්නවනම් සීලවන්ත වීමම ප්‍රීතියක් කරගන්නවනම් සීලවන්ත වීමම සති සම්පජාඤ්ඤයට පදමක් කරගන්නවනම් ඉතින් එහෙම තැම්පත් වෙනවා. අපි මේ ලැබිච්ච සීලය ගැන නැත්තම් සමාදන් වෙච්ච සීලය ගැන නැත්තම් මේ සීල ස්කන්ධය නැත්තම් මේ සීල් කඳ පුංචි කරලා සලකලා අනේ මෙච්චර වෙලා භාවනා කරාමට තාම ධානයක් හම්බුන්නේ මට තාම මාර්ගඵලයක් හම්බුන්නේ මට තාම විපස්සනා ඥානයක් හම්බුන්නේ නැහැ කියලා චරිචුරු ගාන ඇත්තු දිහා බලනකොට පේනවා මේ සාක්ෂාත් කළ යුතු පළවෙනි සීලස්කන්ධය පිළිබඳව සිල්වතුන් කොච්චර පහත් කළ සලකනවද සිල්වත් වෙන්නේ නැති කෙනාට නම් ඒක ලොකු දෙයක්. නමුත් එකම ජීවිතය ඇතුළත දුස්සීලවත් ඉඳලා නැත්නම් සුසිල්වත් වුණාට පස්සේ තමන් කොච්චර පුංචියටද තමන් රකින සීලය ගැන සලකා. ඒක බුද්ධ සීලයක් මේ කවුරු රැක්කත් ඒක බුදුහමර දීපු සීලයක්. ඒක නිසා ඒක පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය රකින්න අතර හැම වෙලාවෙම සමාදන් වෙන්න ඕනේ. මම මෙන්න මෙහෙම මෙහෙම හිටපු කෙනෙක්. අද මම මෙන්න මේ විදියට සිල් ලකිනවා. ඒත් මගේ නඹුවට නෙවෙයි ඒක බුදුහමරගේ නඹුවට යන්නේ. සාහසිකේ නම්බුවට යන්න. අන්නේ විදිහට මේ සීලයේ තියෙන විසුද්ධි ස්වභාවය සීලස්කන්ධ ස්වභාවය අනිවාර්යෙන් සාක්ෂාත් කළ යුතු බව නැත්නම් Taman විසින් අද්දකිය යුත්තක් සීලය කියලා කියන්නේ පිටට බුරුගේ පිටේ හකුරු පැටේ වගේ මේ බරක් තියාගෙන යෑමක් නෙවෙයි. එහෙනම් කාටවත් කියාපෑමකුත් නෙවෙයි. ඒ වගේම කවුරුත් කිව්වට කරන දේකුත් නෙවෙයි. පටන් ගන්නකොට එහෙම තමයි. පස්සේ එන්නේ එන්නේ එන්නේ Tamanට ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නමුත් ඔය කියපු සීලවන්ත සූත්‍රය පිළිබඳව මම පොඩ්ඩක් ඉස්සරහට යනවා. මොකද නැත්තම් ඒකත් සමහර විටක ඕනෑමට වැඩිය අවධාරණය කරන නිසා පටලවා ගන්න ඉඩ තියෙනවා. උගදෙනෙක් හිතනවා ඒක නිසා සීලවන්ත වෙච්ච ගමන් මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරපුවම හරියයි කියලා. එහෙම භාවනා ක්‍රමවලුත් තියෙනවා. පංච උපාදානස්කන්ධය කියන එක අපි පොඩ්ඩක් විතර කෙරුවොත් මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා අපි අරගමු. ඒකෙන් ඒ පළවෙනියෙන්ම පේන රූපස්කන්ධය එහෙම නැත්නම් මේ හතර මහා ධාතුන් එහෙම තමයි ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් අපි මේ ආනාපානේ වශයෙන් ගන්න වායෝ පොට්ටහබ ධාතුව අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කිරීමක්ද මේකෙන් සඳහන් කරන්නේ නැත්තම් මේ අනිච්චතෝ මනසිකාතබ්බා කියලා කියන්නේ මේ හතරමා ධාතුන් දිහා මේ ඉරියව්ව දිහා එහෙම නැත්නම් වායු පොට්ටබ්බ ධාතය අනිච්ච සංඥාවෙන් බලනවාද කියන කියන එක ගත්තොත් මේ මෙනෙහි කිරීමෙන් මේ වායෝ ධාතුව අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරාට එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරාට වඩා මේකේ වෙනස් වීම වෙන ඕන දෙයකට අපිට හැප්පෙන්නේ නැතුව හිටනරක් කරගෙන නැතුව භාවනා කරන්න පුළුවන් වෙන්නේ මේක අනිත්‍ය සංඥාවට දාලා බලන්න ඉගෙන ගන්න. ඒක තමයි දස සංඥා සූත්‍රය ඉස්සල්ලාම් පෙන්ලා තියෙන්නේ පංච උපාදානකන්දේ අනිච්චතෝ සමනුපස්සති මේක අනිත්‍ය දෙයක් කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අද ඉතින් දෙවෙනි දවසෙත් වෙන නිසා මම හිතනවා මේක නිදර්ශනයක් වශයෙන් ගැනීම හරියන්නේ හරියයි කියලා. අපි යම් හේකින් බලමු යම් හේකින් හිතමු කෙනෙකුට ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉරියව්ව හිත පාත් ගන්න පුළුවන් වුණා. නැත්නම් වගේ රූපස්කන්ධය කියන ඉරියව්ව හිත පාත් ගන්න පුළුවන් වුණා. ඒ ඉරියව්ව පවත්වාගෙන ඉනකොට වේදනාවක් එනවා. ඉතින් ආ මිනිච්ච සංඥාවෙන් හිටියානම් එයා හිතනවා මේ ඉරියව වෙනස් කරන්න බෑ වේදනාව එන්න බෑ හුලං වදින්න බෑ මේක එහෙම මැටි බුද්දා තිබ්බා වාගේ ඉතින් හැදුව එක වගේ තියෙන්න ඕනේ කියලා අර නිච්ච සංඥාව නිසා කකුලේ වේදනාවක් ආවත් බෙල්ල කඩා වැටුණත් එහාට නැමුණත් මෙහාට නැමුණත් හැම එකක්ම අරියාදුවට ගන්න. නමුත් අනිච්ච සංඥාව බලන එක ඒක පළවෙනි දවසේ නෑ. කමටහන් සුද්ධ වෙන්න ඕනේ. අනිච්ච සංඥාව බලන එකට වෙන මම ඉඳ ගන්නකොට මේ ඍජුව හිටියට භාවනා කරගෙන කරගෙන යනකොට ඔය ආසාර ප්‍රසාදයේ දිග කෙටි බවට මාරු වෙනවා. සියුම් බවට මාරු වෙනවා. ඇත්ත එක වහගත්ත පස්සේ ඒක වමට නැමිලා වගේ හිතන වෙලාවල් එනවා. දකුණට නැමිලා වගේ හිතන වෙලාවල් එනවා. ඉස්සරහට නැමිලා වගේ වෙන වෙලාවල් එනවා. මේ ඔක්කොම අනිච්ච සංඥාවෙන් බලන කෙනාට භාවනා දියුණුවට බාධාවක් වෙන්නේ නැහැ. නිත්‍ය සංඥාවෙන් අපි කොච්චර බලනවද කියලා හිතනද මේ කයේ පුංචි දෙයක් වෙච්ච ගමන් අපි ඒක කමටහන් සුද්ධ කරගන්න තරමට ලොකු කරගන්නවා මොකද අපි හිතාන ඉන්නවා මේක නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ඒක නිසා මේ බලන කය හෝ ආසස්පසස කය හෝ ඉරියව්ව හෝ පටන් ගන්න වෙලාවට අපි උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා හොඳට ඉදිරි කරලා වාඩි වුණාට කරගෙන කරගෙන යනකොට මේකේ විපරිණාම පහළ වෙනවා. වෙනස්කම් පහළ වෙනවා. ඒකේ හැටි ජීවිතේක. අපි කොච්චර නිච්ච සංඥාව ඉන්නවද කියලා හිතුවොත් ඒක අපි ලැජ්ජාවට ගන්නවා, පශ්චාත්තාපයට ගන්නවා, හිතමනාප කර ගන්නවා, අරියාදුවට ගන්නවා. ඊට පස්සේ ඉතින් කමටහන් සුද්ධ කරලා කමතෙයියාවක් නැහැ. මැස්සෙක් ඇසත් කමටහන් සුද්ධ කරන්න. ඔළුව පාත් වුණත් කමටහන් සුද්ධ කරන්න. ඔළුව පාත් වෙච්ච කෙනාට ඔළුව ඉස්සුණයි කිව්වොත් වෙනම කමටහන් සුද්ධ කරන්න ඕනේ. මේක වෙනස් වෙනවා. ওই වෙනස් වෙන එක වෙනස් වෙන විදිහට වාර්තා කරන්න කියනද ওই පළවෙනිම දේ රූපස්කන්ධය අනිච්ච වශයෙන් සංඥාවට දාගන්න බැරිකම කල්ප කෝටි ගාණක් තිගේ මේක නිට්ටය කියලා අපි ගෙනාවු එකේ දෝෂේ. මේක සුඛ මේක සුභ මේක මට ආත්ම වශයෙන් පාලනය කරන්න පුළුවන්. මේක මගේ ආත්මය කියන්නේ ඉන්න නිසා මේක විශේෂයෙන්ම තරුණ කොටස් වලට භාවනාදී ප්‍රධාන වශයෙන් බලපානවා. ඒක නා කැමති නැහැ Taman ඉඳගත්තර පස්සේ ඉරියව්ව විකෘති වෙනවා දකින්න. විකෘත් එහෙම නැත්නම් විපරිණාමයටපත් වෙනවා දකින්න. අර පටන් ගත්ත ස්වරූපේ හේම තියෙනවා. නැත්නම් ආස්වාද ප්‍රසවාසය වුණත් බලාන යනකොට ඒක එන්නේ එන්නේ එන්නේ සියුම් වුණොත් න්‍යා සලුක සාදාල් නැගිටලා යනවා මගේ සතිය කැඩලා. එක්ක සීල නැති වෙලා. එතන සතිය සමාධිය කැඩලා ඒ ආනපන තියෙන එක දිගට තියෙන්න එපාය කියලා. නමුත් මේ සරුවචනාංශය අපට දීලා තියෙන්නේ මේ රූප නිමිත්ත රූපාරම්මණය වෙනස් වෙන එකක්. වෙනස් වෙන එක දිහා බලාගෙන හිටියොත් ඇහැප්පිට ඇහැතිලා බලන හිටියොත් විතරයි වෙනස් වීම දකින්න. නමුත් නිත්‍ය සංඥාවෙන් බලන එකනට මේ වෙනස් වීම අරියාදුවට පේ. එයා හිතන දැන් මෙතන කමඨාන් සුද්ධ කරන්න නැතුව භාවනා කරන්න යන්න නරකයි. එක්ක මං වැරදි විතර භාවනා කරනවා. එහෙම නැත්නම් මගේ සීලේ අඩුපාඩුවක්, එහෙම නැත්නම් මගේ සමාධියේ අඩුපාඩුවක් කියලා අර හිත යට සැකසංකරාශියක් එනවා. ඒ නිසා යාට තීරුම් කරලා දෙන්න ඕන කමටහන් සුද්ධ කරන හැම වෙලාවෙම මේ එන හැම දෙයක්ම ආස්වාස් ප්‍රසආසේන විපරිණාම සියල්ලම විකෘති සියල්ලම වෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව පූර්ව නිගමන බලාපොරොත්තු වෙන්නත් එපා. විනිශ්චය කරන්න එපා. විචි දේ වාර්තා කරන්න. වාර්තා කරන්න බෑ. නිච්ච සංඥාව තියෙන නිසා. වර්තා කිරීමට පවා පසුබානවා අපි. ඒකට අසාත්මක ලක්ෂණ පෙන්නනවා. හොඳ වෙච්ච දවසේකට විතරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් හැමදාම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ කමටහන් සුද්ධ කරනකොට. ඒකම යම් වෙලාවක භාවනා කරනකොට ඉන්න ඉරියව්වක් දැකලා හෝ නැත්තම් ආනාපානයක් දැකලා ඉන්නකොට දැන් අපි වේදනාවක් ආවයි කියලා. ඒ කිසිසේත්ම සමාව දෙන්නේ නැහැ ඒක. මට එනවනම් එන්න ඕනේ සුඛ වේදනා. ඇයි මේ හද්දිය නෙමෙයි දුක් වේදනායිනේ මම මෙයාවේ දුක නැති කරන්න. ඉතින් දැන් කොහෙද මේ දුකනේ වැඩි වෙලා තියෙන්නේ. ගෙදර ඉඳදී කවදාකවත් මෙහෙම තිබුණේ නැහැ. ඉතින් අහනවා ස්වාමීන් මේ මේ එහෙම ඇයි මේ ඇයි මේ දකුණු කකුලේ දණිස වේදනාවක් එන්නේ? රහසෙන් අහන්නේ. මොකද ඒක මේ අවබෝධ කරගන්න දුකක්ය. මේ පේන්නේ දුකේ සංඥාවක්ය. එහෙම නැත්නම් මේ දුකේ නිමිත්තක්ය. ලක්ෂණයක්ද කියලා කද්දාකවත් හිතන්නේ නැහැ. මෙච්චර දන් දීපු මට මෙච්චර සිල් ලකින මට එහෙමදියට හත් දෙයනේ ආනාපානෙත් පිනිච්ච මට එහෙම කොහොමද කකුල රිදෙන්නේ තෙල් ගාලා ඉස පීලා කොණ්ඩ බැඳපු මං මෙන්න බොලේ මේ ගෑනට මං එපාලු දැන් කියලා ඔන්න නඩු භාවනා නොකරන කෙනෙක් තරමක්වත් භාවනා කරන එක මේ කයෙන් දුකක් එයි කියලා කද්දාවත් අපේක්ෂා කරන්න. හිතන්නේ මේ රෝස මල් යානාවක් උඩ තිබ්බා වගේ, පුළුන් කොටයක් උඩ තිබ්බා වගේ දැන් උඩට යයි කහා පාට වෙයි නිල් පාට ආලෝකයක් පෙනෙයි මේන දිබ්බ චක්කු ඥානෙ පහළ වෙයි මෙන්න අභිඥා පහළ වෙයි කියලා කටාරිනුට අනේ කවදාකවත් නැතරම් කොන්දරි දෙනවා කවදාකවත් නැතරම් කකුල රිදෙනවා ඒක කියන්නත් ලැජ්ජයි හිතන්නේ ළඟ ඉන්න එක නනම් টොප් එකට බහනා කරනවා මම නම් කටු කොට්ටයක් උඩ හිටියා වගේ කටු බෙලේ දාලා පෙරළුවා වගේ කුරුසෙරි තියලා ඇන ගැහුවා වගේ උල තිබ්බා වගේ තමයි ඉන්නේ හැම එකාම උතන තමයි අර කියන්නේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. කියන්න පටන් ගන්න බලන්න මට ඉඳගත්ත වෙලාවෙ ඉඳලා පුදුමාකාර වේදනාවක් තියෙන කියලා අනිත් එක්කෙනෙක් අතින යන්තම් ඇති ඌවත් කියන එක මගේ කමට අනසුද්ධ වෙනවා කියලා කරබන ඉන්නවා. අර කුඩු කැවිත්තිය වගේ තමයි. ඒ නිසා මේ දකින්නේ දුක්ඛතෝ දුක කියලා දුකයි දුකයි කියලා මෙනෙහි කරන්න කියන එක නෙවෙයි මගේ අදහස. එතෙන් තියෙන්නේ මේක අපිට පෙළෙන ගතිය වැටෙනවා. වෙන්දට වඩා වැටෙනවා. මොකද හිතේ කයෙමනේ හිත තියෙන්නේ. සතිය පිහිටලානේ. ඒ නිසා වැටෙන මේ දුක් දෙන ගතිය සතිය පිහිටු බවට ලකුණක් කියලා තේරුම් ගන්න කොච්චරක් කමඨාන් සුද්ධ කරන්න වෙයිද කියලා බලන්න. හැබැයි ඒකේ මෙන්න මෙහෙම මේ යන වැඩපිළිවි අපිට අතවාසියක් තියෙනවා. පොදු කමඨාන් සුද්ධ කරනකොට කාට හරි එක කියනකොට ඇහුනොත් ඥානවන්ත කෙනාට හිතා ගන්න පුළුවන් මට කියා ගන්න බැරි බව හැබෑව උන් දැ කිව්වා මේක මේ මම මෙතෙක් කල නම් හිතුවේ අරියාදුවර තමයි මම අනිත් දවසේ මේක මේ දුක්ඛතෝ මේක දුක් දෙන දෙයක් වශයෙන් සංඥාවෙන් බලන්න ඕනෑ කියන හැඟීම ගන්න තියෙනවා ඒක අපිට අතිරේක ලාභයක් මේ අපි භවනා කරන පිරිසක් එක්ක ඉන්න නිසා ධර්ම සාකච්ඡා නැත්නම් සාකච්ඡානුගහිතේ කරන නිසා අපිත් විවෘත මනසක් ඇති නිසා අපිට මේ සංඥා වශයෙන්වත් අඩු ගන්න මේ දුක බාර ගන්න කැමති නිසා විවෘත වෙනවා. ඒක පේන්නේ පශ්චාත්තාවපයක්, වැරද්ද බාර ගැනීමක්, නැත්තම් පසුබෑමක්, එහෙම නැත්තම් පෙරකල අකුසල කර්මයක් විදිහට තමයි තියෙන්නේ. ඒ තරමටම අපේ හිත මායාකාරී. සත්‍ය වැටහෙනකොට ඒකට විවිධාකාර ආලවට්ටම් දානවා. විවිධ අර්ථකතන දීලා සත්‍යයට එන්න දෙන්නේ ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කොච්චර උපක්‍රම කරන්න වෙනවද මේ දුකක් එනකොට දුක දුකක් වශයෙන් සවාර්ථා කරන්න උනන්දු කරවන්න එපා. ඒකට බුදුරජාන්සේ කොච්චරක් මහා කරුණාව යොදන්න ඕනේද? හිතන්න කවදා හරි ඒ තරම්ම මේ සත්‍යයට බය මේක තේරුම් ගත්ත මම තව කෙනෙකුට මේක කියලා දෙන්න යනකොට මොන තරම් වෙහෙසකටපත් වෙනවද කියලා. කවදා හරි හිතන්න මේක කාට හරි කියලා දෙන්න ඕනේ කියලා. අනේ ඉදාට තේරෙනවා මේ අවබෝධ කරපු කෙනා නැත්නම් මුල් වෙච්ච බුදුහාමුදුරන්ගේ තියෙන මේ සත්පුරුෂ ගුතිය නැත්නම් ඒ කියන කල්යාණ මිත්‍ර ගුණය අපේ අම්මා ළඟවත් නැහැ. තාත්තා ළඟවත් නැහැ. උන්දලා කරන්න හදන්නේ අපිව නලවලා පිනවලා පුළුන් කොට්ට උඩ තියලා හීන මාලිගා හදලා දීලා අපි ඔළුවට කාඩ්බෝඩ් ඔටුනු බලන්දලා අපි රජ කරන්න හදනවා. බුදුදහමේ මේ මේ මායාව මොකක්වත් නැහැ. මේ ඉපදීම සම්මුළු ලෝකෙම තියෙන දුකක පිහිටලයි කියලා කියනවා. ඉතින් අපිට මේක දරා ගන්න බැරි නිසා බුදුහාමුදුරන් දොස් කියනවා උච්ඡේදවාදියා, නාස්තිකවාදියා, රස හඳුනන්නේ නැති කෙනා. Hindu Hindu මේ ආචාර්යවරුනේ බමුණනේ අපිත් බනිනවා. ඒක අපි වැඩි වෙලා භාවනා කරන්නේ නැතුව නිකන් භාවනේ පිසු කියලා කියලා ඉන්නේ. ඒ ලයිදි කරන්නේ බුදුහාමුදුරන් ඩිංග්‍රහ කරන එක තමයි. ඉතින් වෙන මොනව කරන්නේ? කරනවා නම් මෙන්න වැඩේ ඇවිල්ලා කරන්න කෙරුවොත් පේන්න තියෙන්නේ කුඹුරක් කෙටුවට වැඩිය ඇඟරි දෙනවා. වී බෑලක් විතර නැත්තම් වී බුසල් භාගයක් විතර පළවෙනි සැරේ කෙටුව තරමට ඇඟරි දෙනවා. ගෙදරින් ඉඳි වී කෙටුවත් එකෙන්නේ නැහැ. කුඹරක් කෙටුවත් එන්නේ නැහැ. මේක මේ දුක්ඛතෝ කියලා බලන එකට මේක කිව්වොත් එහෙම කාටද ඕක තමයි මේ හැටි කියලා එයා යන ඔය ඒ ආට තේරෙන වෙන කර්මස්ථානාචාරයට කොහයන් ගිහිලා වෙන කර්මස්ථානයක් ඉල්ල ගන්නවා. වෙන භාවනා මධ්‍යස්ථානයක් කොහයන් යනවා. බෑ බෑ. රූපං නැත්නම් වේදනා දුක්ඛතෝ ඒක බෑ. අපිට මෙහෙමවත් කතා කරතේ සුද්දෙකුට නම් හීනකින්වත් හිතන්න බෑ. කවදාකවත් කියන්න බෑනේ භාවනා කරනකොට මේ අවබෝධ කරගන්න හදන දුක්ඛ සත්‍ය කියලා කිව්වොත් සුද්දා කකා ඉන්න පිඟානේ දමල ගහලා යනවා. රෑ යන්නේ. කියලාවත් නෙවෙයි යන්නේ. ඌට ඕන කරලා තියෙන මේ පිස්සු නැතිකරන්න, මූණ ලස්සන කරගන්න, දැනීම වැඩි කරගන්න, මතකේ වැඩි කරගන්න ලෙඩ නැති කරන්න කියලා කිව්වොත් නම් අම්මා බෝලිං ගහලා එනවා ඩොලර් 550ක් කිල්ලුවක් දෙනවා. බැරි වෙලාවත් කිව්වොත් මේ මේ දුක්ඛතෝ කියන කතාව කිව්වොත් ඒ නිසා ඒ දීලවන්ත වගේ සූත්‍ර බැරි වෙලාවත් වැරදිලාවත් සුද්ධන්න කියන්න යන්න එපා. සුද්ධන්න කියන්නේ සුද්ධ වගේ හිතන අපේ මැට්ටන්න කියන්න යන්නත් එපා. උණ්ඩත් පැටලෙව. මොකද ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ බුද්ධ ආගම හරි ගන්න මොන හරි බාම් එකක් ගාලා මේ තියෙන දුක පොඩ්ඩක් පැත්තකට තියලා නිකා මේ හිත රවට්ට ගන්න. නැත්තම් මායා කරා. ඉතින් ඒ නිසා මේ සීලවතෙක් සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා සීලවතාවසෝ කොට්ඨිත පංච උපාදානස්කන්ධේ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගණ්ඩතෝ සල්ලතෝ මානසිකාතබ්බා කියනකොට මේ රූප ධර්මයේ අනිත්‍ය වශයෙන් නැත්නම් අනිත්‍ය සංඥාව ඇති කරගන්න සිල්වත දක්ෂයි සිල්වත පිං සිල්වත සුදුස්සා නමුත් ඒක වටලවා ගත්තට පස්සේ හුඟ දෙනෙක් කියනවා රූපං අනිච්චං දුක්ඛං අනත්තං වේදනා අනිච්ච දුක්ඛං අනත්තං ඇහ අනිච්චං දුක්ඛං අනත්තං රූපය අනිච්චං දුක්ඛං අනත්තං කියලා කියනවා දැන් මම පංච උපාදාන කන්ද භාවනා කරන දැන් ස්වාමීන් ඊගාට මොකද කරන්න ඕන කියලා මයි ළඟට ඇවිල්ලා. ඉතින් මං කියනවා මට පොඩ්ඩක් ඕක කියලා දෙන්න මොකද මන් දන්නේ නැහැ. ඔය පංච උපාදාන කන්ද භාවනාව මන් දන්නේ නැහැ. ඇයි ස්වාමීන් වහන්සේ මේ ඇහ අනිච්චං දුක්ඛං අනත්තං මට හොඳට තේරෙනවා කියන්නේ. රූපේ අනිච්චන් දුක ගන්න තමයි හොඳට තේරෙනවා. කියන මම කියන්නේ එහෙනම් තේරෙනවනේ ඒක දිගේ කරගෙන යන්න. වැඩිපුර කිව්වොත් එහෙම කියනවා. ඉතින් සාරිපුත්‍ර සාන්ති කියලා තියෙන පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සෙන් කරන්න කියලා. එළුට අනිත් පැත්තට යනවා. ගමේ මන්දලේ ආම්දුර කියන ම්ම් සිල් ගත්තට හරියන්නේ නැහැ දසපාරමිත අපෙන්නකම් භාවනා කරන්න එපා. මෛත්‍ර බුදුහාමනකම් භාවනා කරන්න එපා. පැවිදි විලා කරලා නම් කරපන්. ඒත් අපිත් පැවිදිලා ඉන්නනේ බොරු ඕ කරන්න බෑ. ඉතින් මේ දෙක මැදින් යන්න එපයි. මේ අන්ත දෙක මැදි යනවයි කිව්වහම කවුද එන්නේ අපිට අත්වල දෙන්නේ? කවුද එන්නේ අපිට මේ කනවැල අල්ලන්නේ? කවුරක්වත් නැහැ. අපි මේ දෙක දකින්න ඕන. එක පැත්තකින් හිතනවා සිල්වන්ත වෙච්ච ගමන් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා කියවහම අපි නිවන් දකි කියලා. එහෙම නැත්නම් කියනවා ඔය සිල් ගත්තට කොහෙද මේ දස පාරමිතා පුරලා ඉන්නේ නෙපාය. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න එපායි. එන්න එපයි කියලා. ඉතින් අපි මේක කරනකොට බැරි වෙලා හරි අපිට හිතෙන් හිතනද අපි ආනාපානේ භාවනා කර කර ඉනකොට නැත්නම් මෛත්‍රී භාවනා කරනකොට නැත්නම් කය ඉඳගෙන ඉන්නවා බලනකොට නැත්නම් වම දකුණ තියලා යනකොට මේ බලන බලන අරමුණ විනාශ වෙන බව දකින්න පුළුවන් නම් මේ තිබ්බ පය අරගෙන දෙවෙනි සැරේ වම තිනකොට ඒක නෙමෙයි. ඉතින් ඇවිල්ලා අහනවා මම ධම්මජීව හමුදුහන කොහොමද කය පය තිනකොට දැන්නේ කියලා. කියන්නේ ඉතල වෙනස් වෙලා ඉවරයි. මේ වම තියනකොට ඉතල විලුඹට ගලප්පෑගෙනවා. ඊගාට යනකොට ඇඟිලි වලට ගලප්පෑගෙනවා. ඊගාට යනකොට තනකොළයක් පෑගෙනවා. හැම වෙලාවෙම මේ අනිච්චතෝ අනිත්‍ය වශයෙන් අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් එක අඩි 10ක් යනකොට පොත් කීයක් ලියන්න පුළුවන්. කවුරුරි කිව්වට කියනවනම් මම භාවනා කරා මට නම් මොනවත් දැක්කේ නැහැ කියලා. එයා ඒ කියන්නේ නිත්‍ය මොනවදෝ හොයනවා. අනිවාර්යයෙන්ම අඩිය තියෙනකොට තියෙන මොකක් හරි අත්‍යන්ත ලක්ෂණයක් ඇති ඒක එනකම් භාවනා කරනවා. හැබැයි වෙනස් වෙන දේ දකින්න අදහසක් නැහැ. ඒක ඒක ඇටුවම් බහැපුලෙටක්. භාවනා කරන අය තුළ තියෙන ඇටුවම් බහැපුලෙටක්. ඒ නිසා ඒගොල්ලෝ හොඳ වார்த்தාවක් ලියන්න වෙනකම් කමඨාන් සුද්ධ කරන්නෙත් නැහැ. ඔය අනුන්ගේ පාණෙන් එළිය බලන්න ඇවිල්ලා වාඩි වෙනවා මේ ධර්ම සාකච්ඡාවට. අර කට්ටිය මේ කට්ටිය කමටහන් සුද්ධ කරනට hina වෙවි ඉන්න පැත්තකටලා තමයි කවදාකවත් කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ. ඒ බුරුම් පන්සිවාංශ කියනවා කමටහන් සුද්ධ කරන්න එනකොට එන්නේ දත් දොස්තර කෙනෙක් ගාවට යන්න කිට්ටු කරනවා වගේලු. ගියාට පස්සේ දන්වැඩි දත ගලවනවායි කියලා. විදිනවයි කියලා ඉන්ජෙක්ෂන් ගහනවයි කියලා ඉතින් ඉන්නේ දත් දොස්තර ගාව බලාගෙන ඉන්නවා වගේ. ඒ එක එක කරනට කමටහන් සුද්ධ කරන්නේ. ඉතින් මෙහෙත් උසාවියට කැඳවපු ගමන් ඉතින් වෙවුලන්න පටන් ගන්නවා ලියනවා අනේ ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්න හැබැයි මාව කැඳවන්න නම් එපා. ඉතින් ඉන්ජෙක්ෂන් ගහන්න නැතුව දත ගලවන්න නැතුව කරන්න බෑ. ඒ කරනකොට අර තියෙන ඇට්ටුවම් බහව දත් හිටියා වගේ පිටලා තියෙන මේ නිත්‍ය සංඥාව අනිච්ච දෙයක් බව මේ වේදනා කියන එක කොයි වේදනාව වුණත් දුක බව දැනෙන හැම විඳිල්ලක්ම විඳවිල්ලක් බව සිංහලෙන් කියනවනම් විඳවනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් විඳවනවා. අපි හිතන්නේ ළඟ ඉන්න කෙනා නම් දැන් හතරවෙනි ධානය වගේ වෙන්නේ නැති මම නම් තාම ඉන්නේ මේ අපායේ වගේ කියලා හිතාගෙන. ඔය කොයි එකාගේ වார்த்தාවත් අරගෙන බලන්න. පළවෙනි ශරීරයක හම් වෙනකොට විශාල සතුටක් එනවා. ඇත්ත. ආනපාන ඉදිරිපත් උනත් සතිය මහල උනත් සමාධිය ආවත් නමුත් එවැනි තුන්වෙනි ශරීරයට යනකොට ඒ හැම එකටම ගුල්ල ගහනවා. ගොලගල ආයේ දුක් දෙන දෙයක් වාට පත්තන. ඒකනේ පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානට යන්නේ. නැත්නම් පළවෙනි ධ්‍යාන හැමදාම ඉන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානට ගියට පස්සේ එදාට නම් ඔන්න පාටියක් දාලා දඟලුවට ඔන්න ඊගාදාස කියනවා ඒක සෞත්තුයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ධ්‍යාන දෙන්න බැරිද කියලා. ආ ඒක කාපන් කියලා දුන්නාට පස්සේ ඒක කියනවා ඒකත් සෞත්තුයි ඊගායකට යන්න ඕනේ. ඔය එකකවත් නැහැ. තීරණ දරුවචනාන්තිව ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කාට ගිය පස්සේ අටවෙනි ධ්‍යාන ලැබුවට පස්සේ වැඩ නතර කරලා ගෙදර ගිහිල්ලා බණ කියන්න පටන් ගන්න එපා. ඒ හැම එකකම තියෙනවා තියෙනවට වැඩිය හොඳ ටිකක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම අනිත්‍යයි. ඒක නිසා ආනාපාන විතරක් නෙවෙයි පිම්බීම හැකිලිම විතරක් නෙවෙයි වම දකුණ විතරක් නෙවෙයි ඉරියව් විතරක් නෙවෙයි වේදනාවත් අපි මේ එක එකන අඳුනා ගන්න දීලා තියෙන සංඥා ටිකත් ඒ වගේම අපි ඒකට මේකට කරන මේ වෙනස් කිරීම සංස්කරණත් ඒ වගේම අපි මේ මේ වේදනාව මේ රූපේ කියලා මේ වෙන් කරලා හඳුර ගන්න ගතියත් මේවා සේරම දවසින් දවස වෙනස් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි මේ පාලියෙන් කිව්වට ඒවා වෙනස් වෙනවා. ඒක වාර්තා කරගන්න පුළුවන් නම් එහෙනම් එයා බොහෝම කිට්ටුයි ඇත්ත ඇති හැටියෙන් දැකීමට. මේ තනින්න කවුරක්වත් නොදැක්කයි කියලා චෝදනා කරන්න බෑ. කිසිම කෙනෙකුට ඒක මේකයි කමඨාන සුද්ධ කරනවායි කියලා කියන්නේ. මේකයි විසුද්ධිය කියලා කියන්නේ. මේකයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. මේකයි වෙන්කොට දැන ගැනීම කියන්නේ. මේකයි විභජ්‍යවාදය කියන්නේ කියලා දන්නේ. ඒ නිසා බලාගෙන ඉන්න ඇත් දෙක වහගෙන දැන් මේ මොනවා හරි මේ කමඨාන සුද්ධ කරන්න මොනවා හරි පෙනේ කියලා. දැන් ඔය බලාගෙන ඉන්න එපා. පේන දේ තමයි පේන්නේ. නමුත් ඒක ලියා ගන්න බැරිකම තියෙනවා. ඒ නිසා සිල්වන්ත වීමම හොඳටම ප්‍රමාණවත් වෙනවා. තමන්ගේ රූපේ අනිත්‍ය වශයෙන් අනිත්‍ය සංඥාව පිළිටව ගන්න. මේක වෙනස් වෙනවා. අපි දන්නා අවුරුදු 10න් 18ට මොකද වෙන්නේ කියලා අපට. අපි දන්නවනේ කන දෙයට විනාඩි ගානේ මොකද වෙන්නේ කියලා අපට. ගන්නව නැතුළට ගන්න හුස්ම පිට වෙන ටිකට මොකද වෙන්නේ කියලා අපි දන්නවනේ. බොන දෙයට මොකද වෙන්නේ කියලා. ඉර නැග්ගාම ඉරට මොකද වෙන්නේ කියලා. ඒක ඊටාම පුංචි කොටසට යනකොට මේ වෙනස් වීම බොහෝම ශීඝ්‍රයි. වස්තු ලොකු වෙන්න ලොකු වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න නිට්ටය වෙනවා. සුඛ වෙනවා, සුභ වෙනවා. ලං වෙන්න ලං වෙන්න අංශු අංශු වලට කැඩෙන්න කැඩෙන්න because අණු පරමාණු ගන්නට ගියාට පස්සේ කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියලා අඩු ගානේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාන්න බෑ. බුදුරජාණන් කියනවා මට උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඉතින් අපි ඈතින් බලලා තොගේ බලලා විස්තර කියන්න හදනවා. ආරම්භයක හොඳයි. නමුත් එන්නේ එන්නේ එන්නේ ආස්වාසිය දැක්කනම් ආස්වාසිය මුලැමැදාග වශයෙන් දකින්න. වම දකුණ දැක්කනම් ඔසවන යවන තබන වශයෙන් දකින්න කඩ කඩා බලන්න. බලන්න බලන්න බලන්න ඒකේ තියෙන අර ගත්ත අනිච්ච සංඥාව අනිත්‍ය චිත්තේ බවටපත් කරලා දෙනවා. එතකොට තියෙනවා මේ විදිහට බැලුවොත් අනිත්‍යයි. නිට්ටයයි කියලා බැලුවොත් නිට්ටයයි. ඒක නිසා අනිච්ච සංඥාව යම් දවසක අනිච්ච චිත්තේ බවට නැත්නම් අනිත්‍ය දකින්නට සමාධිය තියෙනවයි කියලා දැනගන්න බවට. අනිත්‍ය දකින්නට සතිය තියෙනවයි කියලා දැනගන්න බවට ගියාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තේනවා. අපි මෙතෙක් කල් හිතුවේ මේ දේවල් වෙනස් වීම සතියට බාධාවක්, සමාධියට බාධාවක්. ඒ නිසා අපි හිතුවා ඒ සමාධිය නැතිකම නිසා තමයි මට එක ඉරියව්වේ ඉන්න බැරි. මගේ වැක්කේට යන ගතිය එන්නේ. ආස්වාසේ නොබෙනී යන්නේ. නොදැනී යන්නේ කෙනේ චෝදනා පත්‍රේ වෙනුවට ඒ ඒ චෝදනා ඒ වෙනස් වීම තියෙද්දිත් තාම සතිය තියෙනවා. තාම සමාධිය තියෙනවා කියලා එකනට විතරක් අරමුණක තියෙන සමාධිය නිමිත්තක තියෙන සමාධිය නිමිත්තක් නැති තැනට යනකම් ගෙවම් කර කර ගෙවම් කර කර යන්න පුළුවන්. එහෙම නැති කෙනාට හිතෙන්නේ නිමිත්තක තියෙන සමාධිය ඉන්නකොට ඒ නිමිත්ත දුරවන් වුණොත් එයාට හිතෙන්නේ භාවනා කැඩුනායි කියලා. සතිය කැඩුනායි කියලා. ඒ නිසා සීලවන්ත වෙච්ච පමණින් කුශාග්‍ර බුද්ධිමත් ඇති කෙනාට මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධය බලන්න පුළුවන්. මම මේ කියන්න හදන්නේ ඒක අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කිරීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එහෙම මෙනෙහි කරාට ගුණ විශේෂයක් එන්නේ නැහැ. ඒකට හිත සතිය ඊට ඒක සමාධිය හැදෙන්න ඕනේ. වැන්නොට පස්සේ අනිච්චෙ පෙනේ. ඒක වෙන්නේ අනිච්ච සංඥාව අනිච්ච චිත්තේ බවටපත් වෙනවා. ඊට පස්සේ තමයි අනිත්‍ය භාවයෙන්ම මේක බලන්න පුළුවන් ගතිය කියන්නේ rahat වෙච්ච කෙනාට මොන වස්තුව දිහා බැලුවත් පේන්නේ ඒකේ උදේවය ක්‍රමයට තමයි. සෝවාන් වෙච්ච කෙනාට ඕන දෙයක් පේන්නේ මුලැමැදාග වශයෙන්. එයාගේ හිත ඊට පල්ලෙහාට යන්නේ නැහැ. කොයි දෙයකත් වෙනවා දැන් මම දකින්නේ මැද්ද තව ටික ඔක නැති වෙනවා. හොඳට බැලුවොත් ඔකේ මුල බලන්නත් පුළුවන් කියලා එයාට කවුරු වසංගන්න ගියත් මොන්න ආලවට්ටම් දාන්න ආවත් එයා දන්නවා නටන නාටකම් තව ටිකකින් හමාරයි. ওই මොන සෙල්ලම් නැතුවත් ටිකින් ඕක හමාර වෙනවා. පොඩ්ඩක් ඉඳලා බලපන්. ඉතින් අනික් කෙනෙකුට ඉවසන්න බෑ. යා කියන වහාම තීන්දුවක් කරන්නේ නැහැ නේ. හදිසි වෙන්න එපා. ওই කොයි එකත් ඒ කෙරුවාව හමාර වෙනවා. හමාර වෙනකම් පොඩ්ඩක් ඉන්නකෝ. ඒතකොට විනිශ්චය කරන්න ඕන ගමක් නැහැ. ඒක නිසා සම්මසන ඥාණයෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා කියනවා සෝවන් වුණාට පස්සේ. රහත් වුණාට පස්සේ උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෙහාට යන බලන බලන පේන්නේ පොරි පිපෙනා වගේ, කොච්ච දාන වගේ පැහි පැහි පැහි පැහි තියෙනවා. ඔක හැඩයක්. ඔක ආකාරයක් දකින්න බෑ. ඒ කියන්නේ අනිත්‍යතාවයේ සංඥාවක් නෙවෙයි දැන්. චිත්ත මට්ටමට ගිහිලා. ඊට පස්සේ ඒක දිට්ඨි මට්ටමට යනවා. බලන බන්න දේ සතෙත් දිහා බැලුවත් කොයි දේ බැලුවත් ඒක මේ වෙන දෙරමින් පවතින. ඒක වෙනස් වෙමින් පවතින. ඒක බලන්න මෙතෙක් කල අකමැති නිසා අපි ඒක බාධා කරගත්තට සතියට දැන් පේනවා. ඒක අනිත්‍ය වශයෙන් පැහි පැහි ගොජ තම තම ගියාට සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ඒ කෙනා භාවනා නොකරන කෙනෙකුට මේ කියන්න ගත්තොත් මේ කට්ටිය එකතු වෙලා ඒ මනුස්සයා පිස්සන් කොටුවට ගිහිල්ලා දාන. ඒ නිසා පිස්සොත් එක පියාටොත් එක කතා කරන්න යන්න එපා. භාවනා කරනකොට භාවනා කරනකොට කතා කරන්නෙම පිස්සෝ තමයි. පියාට්ට තමයි. ඒගොල්ලෝ බොහොම ඉක්මනට පැනලා අනිත් උපදෙස් දෙන්නත් යනවා. දිගපල්ල කියලා දෙන්න හදනවා. කමටහන් සුද්ධ කරන්න හදනවා. ඒ අර බාගෙට තැම්පිච්ච යාළ. භාවනා කරන එක දන්නවා මේ අනිච්ච සංඥාව අනිච්ච චිත්තේ බාටපත් වෙලා අනිච්ච චිත්තය අනිච්ච දිට්ඨියක් බාටපත් වුණාට පස්සේ එතෙන් යනකම් කමඨාන් සුද්ධ කරාට ඒක තේරෙන්නේ එතෙන් ගිය කෙනාට විතරයි අනිත් කෙනා මේ අනිච්ච ගතිය තමයි द्वේෂයට හරවලා තියෙන්නේ චෝදනා පත්‍රයට දාලා තියෙන්නේ එයා දකින්න කැමති නෑ වෙනස් වෙනවා එයා ඒක නිමිති ගත්තට පස්සේ ගත්ත නිමිත්ත වෙනස් වෙනවා දකින්න කැමති නෑ නමුත් අනිමිත්ත සමාධියක් කවදා ගන්නද හේමුණොත් වෙනවා. ශුන්්‍යත සමාධියක් කොහෙද ගන්නද හේමන? අපණීත සමාධියක් කොහොම ගන්නද? ඒ නිසා මේක පටන් ගන්නකොට ඉන්නක් වශයෙන් ගන්න. නමුත් මේක දිරමින් පවතින දෙයක්. මේකෙන් බිඳෙමින් පවතින එකක් කියලා බලාගන්න මේ සීලය හොඳටම ඇති කියලා සාරිපුත්‍ර සාන්තේ මේ තියෙන මේ සීලවන්ත සූත්‍රය වගේම තියෙනවා සුතවන්ත සූත්‍රය කියලා යමෙකුට බණ ඇහුණත් එයා සුදුස්සෙක් භාවනා කරන්න. ওই භාවනා නොකරන අය මේ භාවනා කරන අයට දොස් කියන්නේ ඇත්තටම කරලා නැති නිසා. ඒ නිසා අපි ওই සමති විදර්ශනා භාවනා මාර්ගයේදී ඒකෙත් තියෙනවා මං හිතන්නේ ඔය විදර්ශනා පරපුරේත් ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන 1940 ගණන් වල මේ තාක් ඇඹුරට යන්න භාවනා ක්‍රම තියෙද්දි මේ භාවනා කරන්න එපයි කියලා චෝදනා කරන භාවනාවට දොස් කිය නැත්තන්ගේ මොළ ධාතු සුද්ධ කරන්න මොන බේත දුන්නොත් හරියයිද කියලා මට්ටම් තේරෙන්නේ නැහැ කියලා. මං ආරාධනා කරන ඒගොල්ලන්ට අවිල පොඩ්ඩක් කරලා බලන්න මේ කරලා බලලා කතා කරන්න. කෙරුවට ඔක්කොම හරියන්නේ නැහැ. එහෙම කෙරුවා කවුරක්වත් එන්නේ නැහැ. ඔය කටමැත දොඩවන්නේ නැහැ. නිසා භාවනා කරන එක නයකින් අරගන්න කොයි වෙලාවක හෝ තමන් පළවෙනි බලන ආනාපානෙ, තවෙනි බලන ආස්වාසේ දෙවෙනි සැරේ නැති වුණා. වෙනස් වුණයි කියලා කියන්නේ ඒකේ අනිත්‍ය ලක්ෂණයක් මිසක් මට කරපු කෙනෙහිකමක් නෙවෙයි. මට කරපු අරියාදුවක් නෙවෙයි. හුදුට ඇස් දෙක පියලා ආයතරයක් බලන්න. ඒ දැකපු එකම දැක්කනම් වැරදිලා. මං ආයෙත් කියනවා. මේ දැකපු ආස්වාසේ ඊගාවසරෙත් ඒ විදිහටම දැක්කයි කියලා කියනවනම් ඒක තමයි මෝහය කියන්නේ. ඉතින් සමහර කට්ටියන් ඇහුවොත් එහෙම කොච්චර ආනපාන බැලුවද විනාඩි 10ක විතර බලතයි. ඒක දිගටම එක විදිහටම වෙනස් වුණාද කියලා ඇහුවොත් එහෙම නෑ එක විදිහටම තිබුණයි කියනවා. එයක් ඒ කියන්නේ අත්දකපු දෙයක් නෙවෙයි මේ හිතාන ඉන්න දේ කියන එකට උඩ අවසන් යන්නත් ඒවා සම්පප්පලාපත් වේ බොරුත් නෙවෙයි. මේක තමයි ෂාට ගතිය කියන්නේ. මේක තමයි මනසේ මායාව කියලා කියන්නේ. එනිසා යාර කියන්නේ හොඳයි. ආයෙත් විනාඩි 15ක් බලන්නකෝ. ආනේ මට බෑ 15ක් බලනකොට කොන්දරි දෙන මම නැගිටලා යනවා. 15ක් බලනකොට මට කම්මැලි දෙනවා මම නැගිටලා යනවා. ඊට පස්සේ මේ ওই කම්මැලි වෙනවා කියලා කියන්නේ ආනාපාන විකෘතියක් තමයි. කොන්දරි දෙනවයි කියලා කියන්නේ ආනාපාන වලට වෙන එකක් ඇවිල්ලා. ওই කොයි එකත් භාවනාව. ඒ නිසා ඒ වෙන දේ වෙන හැටියට විස්තර කරන්න නම් මේ විශේෂ දසපාරමිතා තියෙනවා ඇති නැතුවත් ඇති දස එහෙම නැත්නම් අපි කියනවා නම් ත්‍රි හේතුක ප්‍රශ්නදී ඇති නැති කියද ඒකදී අපි දන්නේ නැහැ හැබැයි මේ භාවනා කරනකොට අනිත්‍යත්වය අනුව වෙනස් වෙන දේ අනුව බලන්න මේ සීලය ඇති අන්නේ සීලේ තියාගෙන දිගට භාවනා කරනකොට මේ වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න පුළුවන් නම් අනික් භාවනා කරන කෙනෙකුට එයා ඕසවත් යන්න පුළුවන්. එයා ඒ දේ කියන්න පැකිලෙනවා නම්, කමඨාන් සුද්ධ කරන්න පැකිලෙනවා නම්, එහෙම නැත්නම් හිතලා මේක මට විතරක් වෙච්ච සුවිදේශී දෙයක් කියලා ඒ තරමටම මාන්නේ. ඒ තරමටම මම ආයනේ. ඒ තරමටම තෘෂ්ණාව. මම මරණ දඬුවම් කරන දේවල් නෙමෙයි මේවා කෙලස්. නමුත් මේවට පෝර දාන්න එපා. අනිත්‍ය මේක වෙනස් වෙන වෙනස් වෙන බාට ඉඳ තියාගෙන යන්න. මේක දුක දෙනවා. දුකට ඉඳ තියාගෙන යන්න. මේක මට ආණ්ඩුවට්ටු කරන්න බෑ. කයත් ආණ්ඩුවට්ටු කරන්න බෑ. ආසස් ප්‍රසස් ආණ්ඩුවට්ටු කරන්න බෑ. තක්මන් ගන්නකොටත් විසි වෙන්න පටන් ගන්නවා. තෝන්තු වෙනවා. ඒක තමයි හැටි. ඒ වගේ මේ ආනපානෙ ඉඳද්දී පනිනවා සද්දෙට. පනිනවා රූපෙට. හිටපන් කිව්වට ඉන්නේ නැහැ. අපි දන්නවා ආනාපානෙ පැහැදිලිවම කෙලෙස් නැත්තනක් කියලා. ඒ තියේදී කවුද පනින්නේ රූපෙට? කොහොමද පනින්නේ සද්දෙට? ඒකේ කෙලෙස් බව දැනගෙන මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක ඉතින් නොකිය හිටියයි කියලා කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක කියලා සුද්ධ කරගත්තොත් අපි බුද්ධ සාසනයෙන් වැඩක් අත්තා වෙනවා. එහෙම නැත්නම් අපි ඇති හැටි පිළිගන්න කැමති වෙනවා. ඒ නිසා හිත පිට ගියයි කියලා කිසිම අකුසලයක් නැහැ. ඒක පශ්චාත්තාපයට හේතු කරගත්තොත් අකුසලයක් වෙනවා. හෙලි කරන්නේ නැතුව වහන්න ගියොත් මම ආයෙනේ වැඩෙනවා. ඒ නිසා මම භාවනා කරා. ඒකම පිනක්. කරනකොට මෙන්න මේ විදිහට පයින් එක සීල කැඩෙන්නේ නැහැ. මම හුඟක් වෙලාට කමටහන් සොද්ද කරනකොට මතක් කරනවා. අපි මේ ආස්වාද ප්‍රසවාස කරේනෝන රාග අරමුණට හිත পায়ිනවා. ඉතින් අපි පශ්චාත්තාප වෙනමුත් සිල් කැඩෙනවද? බුදුහාමතුගේ ක්‍රමයට සිල් කැඩෙන්න බෑ. මොකද අපි හිතලා ගත්ත එක්කුත් නෙවෙයි. ඒ කාමය විතික්‍රමණය වෙලත් නැහැ. කයින් වචනෙන් එහි වෙලා නැහැ. ඉතින් මේ ඉන්නකොටම ලහ ගහනකොට මටයි කියලා කෑ ගහන්නයි අඬන්න පටන් අරගත්තොත් එයාට කවදාකවත් ආය ආනපානටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒව එකක්වත් අකුසල වෙන්නේ නැහැ මේකට ප්‍රතික්‍රියා කරේ නැත්තම්. ආන්නේ ටික අපිට භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට මතු කර ගන්න පුළුවන් නම් අපි කියනවා අපි ඔක්කොම එකතු වෙලා සාසනය කොට ගන්නයි කියලා. මම පළවෙනි වතාවට ගිය වෙලාවේදී එදා මේ වැලිකඩ බන්ධනාගාරයට ඔක්කොම හිටියේ මිනිවරුන් චෝදනා ලැබපු මරණ දඬුවම නියමිච්ච අය. තුන් දෙනයි සාකච්ඡා කරුවේ මං හිතන්නේ. ආනාපාන සතිය අරගෙන ගියා. මේ ඉස්සල්ලාම දාසේ එකම සැරේ සක්මන් කරලා තියෙන්නේ ගැඹුරකට <clears throat> හිතා ගන්න බෑ. මේ මේ දැන් කියන්නේ තව මිනිහෙක් මරපු කෙනෙක් මේ. මැරුවයි කියලා මරණ දඬුවම නියම වෙච්ච මිනිස්සෙක්. භාවනා කරලා මෙන්න අහන ප්‍රශ්න එක මිනිස්සෙක් කියනවා එයා අන්තිම වෙනකොට කතා ලිව්වා ස්වාමීන් වහන්සේ කිව්වට මේ මේ සීලෙ තිබුණාම ඇති කියලා භාවනා කරන්න නැත්නම් සිල්පත කඩනවා කියලා ගණන් ගන්නතු භාවනා කරපුවා හරියනවා කියලා මම ඔච්චරකල් විශ්වාස කරුවේ නැහැ ස්වාමීන් වහන්සේ. අද හරි කියන්නේ. මට පියවර මෙච්චර ගණක් යන්න පුළුවන් වුණානේ හරියටම සතියේ. ඉතින් ඒකෙන් පේනවනේ මේ වෙලාවට මට සීලේ බලපාලා නැහැ. මම ඊට පස්සේ දන්නවා දැන් ඉතින් හොඳට සීලේ තියාගන්න ඕනේ කියලා. කියලා මේ මිනිස්සු යන ගැඹුර දිහා බලනකොට මේ මිනිස්සුගේ ලুকু ආඩම්බරයක් එනවා. මේ භාවනා නොකරන කරුණු හොයන කට්ටියට මේ මිනිස්සු භාවනා පැත්තක තියන්න මාත් මිනිස්සෙක් කියලා තේරුම් ගන්නවා. මාත් සමාජිකයෙක් කියලා. ඊටගේ දතුර හිටියත් අපි මේ එළියේ ඉන්න අපි ඊට වැඩිය හිර වෙලා ඉන්නේ. දැන් කතාද බඳ වයිට කියන්නේ හිරයක් ගත්ත කට්ටිය කියලා. එව්වා කියනකොට කැමති නැහැ. ගත්තේ කවුද? මමම තමයි. ඉතින් EW අධිකාර මහත්තයාගෙදී අහනවා සමීක්ෂණයකදී ඉන්ටර්විව් එකේදී කතා කරලා මහත්තයා මේ ආරංචියක් තියෙනවා මහත්තයා බඳින්න නැති වෙන්න තීන්දුවක් කරන් තියෙනවා කියලා. ඒ හොඳටම කෙස්පිය වැහිලා. ඉතින් මහත්තයා කිව්වා මේ ඔව් ඒක මොකද කියලා. සියාන මහත්තයා මේ හිරේට යන්න කැමතිද කියලා. ප්‍රශ්නාන කරන චී මම ඉතින් බඳිනවා කියන්නේ හිරේ යන්නේ. මම බඳින්නේ නැහැ. බැඳපු කට්ටිය ඕවට කැමති නැහැ පේන්නේ නැද්ද මූණු ටික ඇදී. ඔය කියනකොටත් කැමති නැහැ වුණා. එනිසා අර හිරගෙදර ගියාට පස්සේ මට පේනවා මරලා හරි ගමන ඇතුළට යන්න තියෙනවා හරි වටිනවා කිය. හොඳට කන්න දෙනවා. විස උස තාප බැඳලා අරසා ගන්නවා. හොඳට උළු වහලා ගේ තියෙනවා. අතට පයට ඉන්නවා ජේලර්ලා. චොප් එකට භාවනා කරන එකයි තියෙන්නේ. මේගොල්ලෝ කියනවා අනේ අපිට අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා අපේ සීලේ නැහැ අපේ සතියේ නැහැ කියලා අර නැති නැති දේවල් කරනවා අර මිනිස්සු තියෙන අර පුංචි ටික ඒ ලැබෙන පුංචි ඉඩෙන් එයා දකිනවා යකෝ අපිත් මිනිස්සුයෝ අපිටත් මේ සාසනේ වැඩ ගන්න පුළුවන් අපි හිරේට ඉන්නමුනේ නැත්තම් කවදාකවත් ස්වාමීන් වහන්සේලා අපිට හම්බෙන්නේවත් නැහැ ඉතින් ඒ නිසා මේ සීලේ ඇති ඇති කියලා කියන්නේ සීලේ කියන අවසානය නෙවෙයි නමුත් ඒකෙන් ඇති වෙච්ච මේ විසුද්ධිය සිද්ධ වෙන්න ඕන හැබැයි තමයි මේ ඉල්ලලා ගත්ත සීලය සමාදාය රික්කති සික්ඛාපදේසු කියන විදිහට මේ ඉල්ලලා ගත්ත සමාදානෙ නිසා මේ විසුද්ධිය පිළිබඳව වචනකම දන්නවනම් අගේ කිරීමක් වශයෙන් කියන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවනම් ප්‍රඥාවන්තිකට විතරයි සීලයක් රකින්න පුළුවන්. සීලයක් රකින්න කෙනාට තියෙන එකට විතරයි ප්‍රඥාව කියන්නේ. සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවත්තන්ත සීලං සීල පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහනිසංසා පඤ්ඤා පරිභාවිතෝ සීල මහප්පලාහෝනි මහනිසංසය නිසා අපි ළඟ මේ ජීවිතයේ ඉපදුන දවසේ ඉඳලා හෝ නැත්තම් දන්න කාලට වැඩි අපි පුංචිත්තක් ඩිංගිත්තක් ඉදිරියට ගිහිලා තියෙනවා නම් නිතරම සමාදම් වෙන්නේ. හිත පිට යනකොටම කියන කමන්නේ හිත පිට ගියා. සීල කැඩෙන්නේ නැහැ නේ. භාවනා කරනකොට එපා වෙනවා. බමන සීල කැඩෙන්නේ නැහැ නේ. හැම වෙලාවෙම ගන්න සීලේ. සද්ධාව ගන්න සීල ගන්න සතිය ගන්න. ඔය කොච්චර හිත පිට ගියත් සතිය කරනවා කිව්වොත් කැඩෙනවා කැඩෙන්නේ නැහැ. ඔය කොච්චර හිත පිට ගියත් ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. කඩා ගණ්ඩත් ඒවා. කැඩුවොත් සැකේනවා. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආපු වෙලාවක ශ්‍රද්ධාව එහෙම තියනවාද? සීලය එහෙම තියනවාද? සතිය එහෙම තියනවාද කියලා කල්පනා කරන පටන් අරගත්තොත් ඒකේ නර්තිලි මේවා මූලික මානව අයිතිවාසිකම් තුනක් නේ. කාටවත් කඩන්න බෑ. කැඩෙන්න තමන්ම තීතීත කරන්න ඕන කැඩනයි කියලා. ඒ නිසා අපි දවසින් දවස දවසින් දවස මේ කරන යන දේ තව තවත් පන්නරේ තියාගෙන ඔපනා ගාගෙන යන්න පටන් ගත්තොත් අපිට වෙන අනාගතයේ සීමාවක් නැහැ. ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මේ දැනට මේ ලබාගෙන තියෙන දැනට මේ අත්දකලා තියෙන දැනට මේ සාක්ෂාත් කරගෙන තියෙන දේ වටිනාකම දන්නේ නැත්නම් ඒක ගැන අගය කරන්නේ නැත්නම් ඒක නිකන් බොරු වලක් බවටපත් වෙනවා. මඩ ගොහරක ඇවිදිනා වගේ වෙනවා. එහෙම නොවි ඒකට සද්ධාව පිහිටුවා ගන්න එහෙම නැත්නම් ඒක අදාහ ගන්න මම මේ සිල් ලකින්නේ කවුරු රවට්ටන්න නෙවෙයි. මේ සීලය තමයි මට අරස්සාවට තියෙන්නේ. මම ඒක පදනම් කරගෙන තමයි භාවනා කරන්න කියලා හැමදාම ඔය මොනවාට සැකයක් තියෙනවන කියන පරියන්කිට ගිහිල්ලා වාඩි වෙලා ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා කරලා සීල අධිෂ්ඨාන කරන්න කියනවා. නින්දට යනකොට කියනවා ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා කරලා සීල අධිෂ්ඨාන කරන්න මරණ ප්‍රශ්න නැහැ. නිසා එහෙම අදිෂ්ඨාන කරන මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.